ඔබට තෙරුවන් සරණයි. ඔබ කාලයක් තිස්සේ බලාගෙන සිටි අවස්ථාව අද උදා වෙලා. ඔබ අපෙන් විමසුවා මහරහතුන් වැඩිමග ඔස්සේ දහම් කරුණු පැහැදිලි කරන පූජ්‍ය රාජකිරිය අරේ ඥානගරු ස්වාමින් වහන්සේ සිරසෙෆම් පන්සිල් මළුවේදී දහම් කරුණු පැහැදිලි කරන්නේ ආයෙත් කවදාද කියලා. ඒ අද දවස. උන්වහන්සේ අප වෙනුවෙන්ම ලබාදුන් සුවිශේෂී දහම් සාකච්ඡාවක් තමයි අද සිරසෙෆෙම් පන්සිල් මළුවේදී ඔබ ශ්‍රවණය කරන්නේ. ස්වාමින් වහන්ස අප විසින් මියගේ පුද්ගලයන්ට පින් අනමෝදන් කිරීම සඳහා පින්කම් සංවිධාන කරනවා. මෙවැනි පින්කමක් නිවැරදිව ක්‍රමාණුකූලව අපි සංවිධාන කරන්නේ කොහොමද. මෙහෙම අයිනෝනා අපි පින්කමක් කරනවා කියන්නකෝ දැන් අපි උගක් වෙලාට දැන් අපේ රටේ හැම බෞද්ධ පින්වතෙක්ව දානමය පින්කම් කරනවානේ. ඒතකොට දානමය පින්කම් කරද්දී අපි නිරේතුරුවම මේ හුඟාක් වෙලාවට කරන්න ඥාතීන්ට පින්දෙන්. එතොර මේ දානමය පින්කමක් සිද්ධ කරද්දී බුදුරජන් වහන්සේ දේශනා කරනවා කාරණා පහක් අපි තුළින් පරිපූර්ණ වෙන්නවා. මේ කාරණා පහ පරිපූර්ණ නොවනොත් දානය අනිසංස නිවැරදි ආකාරයෙන් අපේ ජීවිතයට ලැබෙන්නේ නැහැ. එක තෙරුවන් කෙරේ සද්ධාව සකස් වෙන්නවා. එතකොට ඒ සද්ධාව නිසාම ගරුත්වය කියන කාරණය සකස් වෙන්න. ඒ ගරුත්වයයි සද්ධාවයි නිසාම කර්මය කර්මඵල විශ්වාසය සකස් වෙන්න. ඊළඟට එයා සියතින් සකසා දන් දෙන්න. ඊළඟට එයා ප්‍රනීතව දන් දෙනවා. මේ කාරණා පහම නොවනා දානකට අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. ඒ නිසා යම් පින්වතෙක් තීන්දුව කරාට පස්සේ මම දානයක් දෙනවායි කියන කාරණේදී ඒ තීන්දුව ගත්ත මොහොතේ පටන් එයා මේ දානය සම්බන්ධව කටයුතු කරන සෑම කාරණයකදීම අර කාරණා පහ තුල ඉඳගෙනයි කටයුතු කරන්නේ. තේරෙනවද? ඒ නිසා <clears throat> ඒ නිසා පින්වතුල්ලා දානයක් පූජා කරන්න ඕනේ කියලා තීරණයක් අරගෙන ඒ අප ඉස්සල්ලාම කියලා දැනුම් දෙන්න ඕන කාටද පන්සලේ නායක සාමීන් වහස. එතකොට දැන් පන්සලේ නායක සාමීන් වහන්සේට දානයට ආරාධනා කරන්න අද්දි ඉස්සෙල්ලාම දැන් මේ කාරණා පහම මෙතන දැන් තියෙන්නවා නෑ. දැ මේ කාරණා පහේදී සද්ධාව ගරුත්වය තියෙන්නවා. එතොට මේ සද්ධාව ගරුත්වය කියලා කියන් මොකක් කිරි දුරජාණන් වහන්සේ ධර්මරත්නය සංගරත්නය කරේ සද්දා. එතුට මේ සංඝයාගේ ගුණයන් අපිට කියනකොට බුදුරජන් වහන්සේ දේශනා කරනවා මේ සංගරත්නය කියන මේ ලෝකෙ ඉන්න ශේෂ්ඨම පුද්ගලයින් අට දෙනාගෙන් එක්කනෙක් කියලා. අට දෙනාගෙන් සද්ධානුසාරී ධම්මානුසාරී සෝවාන් සෝවාන් මාර්ගයේ සකෘදාගාමී සකෘදාගා මාර්ගයේ අනාගාමී අනාගාමී මාර්ගයේ රහත්ඵල. ඒ කියන්නේ සංඝයා කියන්නේ මේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අට දෙනාගෙන් එකන. එතකොට අපි දැන් පන්සලට යද්දී අපි මොකද්ද කරන්න ඕනේ? මේ ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අට දෙනාගෙන් එක්කෙනෙක් මුණ ගැහෙන්නයි යන්නේ කියන තැන ඉඳන් අපි යනවා. මොකද මෙතන සද්ධාව, ගෞරවත්වය, කර්මයේ කර්මකල විශ්වාසය එන්නේ නැහැ. එතොට අපි පන්සලට යන්න සූදානම් වෙන්න ඕනේ අපි මේ යන්නේ ලෝකේ ඉන්න ශේෂ්ඨම පුද්ගලයෙන් අට දෙනාගෙන් කෙනෙ දකින්න. එතෝටේ පුද්ගලයින් අට දෙනා කියන කෙනා සක්විති රජතත් වඩා ශේෂ්ටයි. සක්‍රයාටත් වඩා ශේෂ්ට. එතොට මේ සක්විති රජ්ජුරුවන්ටත් රටේ නායකයටත් වඩා ශේෂ්ඨ පුද්ගලයින් අට දෙනාගෙන් කෙනෙක් දකින්න අය යන්න. එහෙම කියලා අපි පන්සලට යන්න සූදානම් වෙද්‍ය අපි මොකක්ද මුලින්ම කරන්න ඕනේ නාලා පිරිසිදු වෙලා සුදු ඇඳුමක් ගැලපෙන ඇඳුමක් ඇඳගෙන තමයි අපිට යන්න ගොදර කාරණතුන වැඩෙන් ඕන. එතොට යම් කෙනෙක් ක්‍රස්සාාවට ගිල්ල රැකියාවට ගිල්ල දාඩිය පිටින් සාමීන් වහන්සේලාට ආරාධනා කරන්න ගියොත් අර කාරණ වැඩෙනවාද එය දකිනවද මම යන ලෝකේ ශේෂ්ඨම පුද්ගලය අට දෙනා දකින්න කියලා සංඝයා කියන අර්ථය ජීවිතයට ගන්නවද එහෙනම් එයා මුලින්ම මුලින්ම කරන්න ඕනේ පිරිසිදු වෙලා නාලා සුදු ඇඳුමක් ඇඳලා සුදුසු ආකාරයෙන් ඊට යන සැස්වෙන්න එහෙම යද්දී එයා දකින්න ඕනේ එකතරා කාරණයක් මොකද්ද ඒ කාරණය මම යන්නේ මගේ අම්මා තාත්තට ආච්චිට සීයට පින් දෙන්න මේ මැරිච්ච අය තමයි අතීතයේ මේ පන්සල් ගොඩනැගුවේ මේ අතීතයේ මේ පන්සල් වලට සිව්පසේ දුන්නේ අය එනිසා එයා තුළ විශ්වාසයක් සකස් වෙන්න ඕනේ දැන් ඔබතුමිය පන්සලට දානෙට ආරාධනා කරන්න යනවා මහත්යත් එක්ක. තනියම යන්න බෑනේ කාන්තාවක්නේ. ආරාධනා කරද්දී යද්දී දැන් ඔබ දකින්නේ මොකද්ද? ඔබයි මහත්යයි විතරයි යන්නේ කියලා. ඔබයි මහත්යයි විතරක් නෙමෙයි යන්නේ. අර පින් ගන්න බලාපොරොත්තු වෙන සෑම කෙනෙක්ම ඔබේ පිටිපස්සේ එනවා. ගොද ඒගොල්ල දකිනවා මෙතැන් පින්කම කරන්න යන්න කිය ඒ දැනවා ඒගොලන්ට අපි සිද්ධකින්න පුළුවමනුෂින්ට එතොට අපි පන්සලට අද අපි හිතනවා අපි දෙන්න විතරයි නෝනයි මහත්තය යන්න කියලා නමුත් පන්සලට අද නෝන අර පින්ගන්න බලාපොරොත්තු වෙන ඥාතියෙන් සියල්ලම අපේ පස්සේ එන මොකද ඒගොල්ල සතුටෙන් ඉපිල්ලා ඉන්නේ. ඒගොල්ල දන්නවා දැන් මට පිනක් ලැබෙනවා කියලා. එතන මොකද මේ පින් ගන්න අය ආච්චිලා සීයලා පන්සල උපාදානය කරගත් අය. පින්කම් උපාදානය කරගත් අය. නමුත් මේ වෙලාවේ දිව්‍ය ස්වභාවවල පරදත රූප ජීවි ප්‍රේත ස්වභාවවල ඉන්නේ. ඒතකොට දැන් මේගොල්ලෝ එන නිසා අපි දක්ෂ වෙන්න ඕනේ. නිරේතුරුවම දැන් කාවද අපි බලන්න යන්නේ? ලෝකේ ඉන ශ්‍රේෂ්ඨම පුද්ගලයන් 8 දෙනා. ඒ ශ්‍රේෂ්ඨභාවය නිසාම ඒගොල්ලෝ අග්‍රම දේ ලබන්න, ශ්‍රේෂ්ඨම දේ ලබන්න, ප්‍රණීතම දේ ලබන්න පින අය. මහා සංඝයා තමයි මේ ලෝකේ ඉන ශේෂ්ඨම පින් කෙත. මේ ශේෂ්ඨම පින් කෙත දකින්න අද්දි නෝනා අපි හැම වෙලා ආරාධනයකට යද්දී අනිවාර්යෙන්ම බුලත් වට්ටියක් අරගෙන යන්න අපි දක්ෂ වෙනවා. ඒ වගේම අරගෙන යද්දි සීනි ටිකක් තේකුළු ටිකක් අරගෙන යන්න ගිලම්පසකට ටිකක් අරන් යන දක්ෂ වෙන්න. මොකද මේවා අපේ අතීතයේ අපේ අම්මලා තාත්තලාගේ ආච්චිලාගේ සීයලාගේ තිබ්බ යහපත් පුරුදු. වැඩිහිටි දෙමාපියන් ළඟ තිබ්බ යහපත් පුරුදු. එතොට මේ යහපත් පුරුදු අපි ක්‍රමාණුකූලව ඉවත් කරන්න යනවා කියන නෝනාය ඉවත් කරන ප්‍රමාණට අපේ සද්ධාව ගරුත්වය දුර්වල වෙන. ඒසානෝන නිරේතුරුවම ඒ අයදැන් අපේ පරිපසෙන් එද්දි ඔබ යන්න බුලත් වටියක්වත් අරන්න මේ නම් ඒකුල ටික සීනකතයක් කරන්න මේ නම් එගොල ගැටෙන මොකද ඒගොල්ල පුරදු කරපු පුහුණු ඒගොල්ල කවදක්වත් නිකම් පන්සට බුලත් වටියක් නැතු කවදක් හාමුදුර බලනගී නැහැන. එතකොට ඔබ පින්කම පටන්ගන්නේම ඔබේ පින්ගන්නේන බලාපොරොත්වෙන් නම්මුෂ්‍යය ගැටීමට පත් කර. අපි පින්කම කරන්නේ මිය ගියායට පින් දෙන්නයි ඒ නිසා අපි ඒගොල්ලන් පුරුදු කලා වූ යහපත් පුරුදු තුළින් තමයි අපි මේ කාරණය දකින්න. එනිසා නිරේතුරුවම පන්සලට යද්දී මම මේ ලෝකේ ඉන ශේෂ්ඨම පුද්ගලයින් අට දෙනාගෙන් එක්තනෙක් මුණ ගැහෙන්නයි යන්නේ මේ ලෝකේ ඉන ශේෂ්ඨම පින් කෙත මුණ ගැහෙන්නයි යන්න කියන තැන දන්න ඕන අනිවාර්යෙන්ම ආරාධනයකට යද්දී බුලත් වට්ටියක් සීනි ටිකක් තේකොළ ටිකක් ওই තුනෙන් එකක් අනිවාර්යෙන්ම අරගෙන යන්න. මොකද එතකොට තමයි අර අපින් පින්ගන්න බලාගෙනන අමනුෂ්‍ය කොටස් පළමෙනි අධීරේදීම සතුරු භාවයට පත්වෙන. දැන් එතකොට දැන් කෙනෙක් පන්සලේ ස්වාමීන් වහන්සේත් එක්ක හිතවල යාළුවෝ. හොඳේ? නමුත් මේ මහත්තයා ටෙලිෆෝන් එකෙන් ස්වාමීන් වහන්සේට හිතවත්කම්මට ආරාධනා කරන ස්වාමීන් වහන්සේ අහවල් දවසේ අහවල් දවසේ මෙහෙම කිව්වා. නමුත් මේ මහත්තයා තුල අර කාරණා එකක්වත් වැඩෙනවද? වැඩෙන්නේ නැහැ. ඒතර මේ අධීරෙන් අධීර අධීරෙන් අධීර අපි මේක වඩලා ගන්න ඕනේ. එනිසා නිරේතුරුවම දැන් ඔබ බුලත් වට්ටියක් අරගෙන ගිහිල්ලා ස්වාමින් වහන්සේට ආරාධනා කරද්දී ඔබ බුලත් වට්ටිය දීලා ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා විතරයි ඔබ දකින්නේ. නමුත් අර සියලුම අමනුෂ්‍යෝ මේ බුලත් වට්ටියට අත ගන්නවා. අර සියලුම පිනට කැමති අමනුෂ්‍ය ඔබේ මෞදමාපියෝ පන්සල්ට කැමති අර බුලත් වට්ටියට අත ගහලා ඒගොල්ලෝ ස්වාමීන් වහන්සේලාට වන්දනා කරනවා. ඒ නිසා මේ යහපත් පුරුදු අපි බිඳෙන්නේ නැතුව ආරක්ෂා කර ගන්න දක්ෂ වෙන්න ඕනේ. එහෙම නොවුනොත් ඒ බිඳින ප්‍රමාණයට අපි සද්ධාවෙන් ගරුත්වෙන්නේ නැතට. ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේලාට පින්කමට අපි ආරාධනය කළ පසු. ඊළඟට කළ යුතු දේ කුමක්ද ස්වාමින් වහන්ස. දැන් අපි මෙහෙම බුලත්වට්ටිය දීලා ස්වාමින් වහන්සේට ආරාධනා කළාට පස්සේ අපේ බෞද්ධ සමාජය කරන බලපතර වැරද්දක් තියෙනවා. ඒ තමයි බෞද්ධ පින්වතුල්ලා ස්වාමින් වහන්සේලාට නියෝගයක් කරනවා. මොකද නියෝගේ අහවල් දවසේ අපේ දාන විසිවෙනිදා මට ස්වාමින් වහන්සේලා පාලොස් නමක් ඕන මේක නියෝගයක් නෙමේද නියෝග තේන එතුට මෙහෙම නියෝගයක් කරදි සද්ධාව ගරුත්වය තිනාද නෑ මේ ලෝකේ ශේෂ්ඨ පුද්ගලයෝ අට දෙනාගෙන් එක්කෙනෙක් ඉස්සරහා ඉන්නේ. අපේ රටේ ජනාධිපතිතුමා ළඟට ගිහිල්ලා අපි නියෝගයක් කරනවද කවුරුහරි? බෑනේ. නියෝගයක් කරන්න අපිට බෑනේ නේද? යානේ ප්‍රධානියා නියෝග දෙන්න නේද? ඒතර මෙතන ඉන්නේ ලෝකේ ශේෂ්ඨම පුද්ගලයන් අට දෙනා. ඒතර අට දෙනාගෙන් එක්කෙනෙකුට අපිට නියෝග දෙන්න බෑ. මම මේ දවසේ මගේ දානේ 20 වෙනිදා මට 15 නමක් ඕනේ. කිව්ව ගමන් අර ස්වාමීන් වහන්සේටත් කර කියා ගන්න දෙයක්. මොකද 20 වෙනිදා දානයක් තියෙනවා. එතනට 19ක් ඕන. තේරෙනවද? ඉතින් එතන නියෝග දෙන්න කොවිලාකවත් යන්න. ඒ නියෝගය දෙන වෙලාවෙම ඔබ සද්ධාවෙන් ගරුත්වයෙන් පිළිගන්න. එනිසා ඔබ ස්වාමින් වහන්සේට වන්දනා කරලා ඔබ ස්වාමින් වහන්සේත් එක සාකච්ඡාව කරන්න. ස්වාමීන් වහන්සේ මගේ අම්මා මැරිලා තුන් මාසේ අවුරුද්දේ දාන වෙන්නේ මේ දවසේ. ඉතින් මෙහෙම අදහසක් තියෙනවා මෙච්චර ස්වාමීන් වහන්සේලාට දන් දෙන්න. ස්වාමීන් වහන්සේ ඒකට පහසුකම් තියනවාද කියලා ස්වාමීන් වහන්සේ කියන්නේ. එතනදි තමයි අපි සද්ධාව ගරුත්වය තුල ඉඳගෙන මේ කටයුත්ත ගලා. එතකොට ස්වාමීන් වහන්සේ කියනවා මහත්වෝ 20 වෙනිදා දාණය නම් දෙන්න බෑ. 20 වෙනිදා දාණය බාර අරන් තියෙනවා. ඒ නිසා මහත්මයා 21 වෙනිදා දාණය ලෑස්ති කරන්න. මම ස්වාමීන් වහන්සේලා 19ක් එවන්නම්. සැබෑ සද්ධාව ගරුත්වය කියන්නේ යායක පිළිගන්න. එහෙම නැතුව දැන් එත ඉදක ඒ මහත්තයා කෙන නෑසාමිනස්වන විස්ස මෝන මේකනම් වෙනස් කරන්න බෑ. ඒ කියන මොහොතක් පාසා මහා සංගරත්නය බලවත් මානසික හිංසනයට පත් කළ වෙන. සමහර අයිංසක ස්වාමීන් වහන්සේලා ටෙලිෆෝර්න කරගන ලෝකෙ වටේටම කෝල් කරන යි දැම නියෝගයක් මෙතනදී නියෝග ඉටු කරන්න. එනිසා කොතනැකිවත් නියෝග කරන්න යන්න එපා ස්වාමීන් වහන්සේත් එක සුවඳව සාකච්ඡා කරන්න. සාමිනා සහවල් දිනය තමයි දිනය මං මෙච්චර ස්වාමීන් වහන්සේලාට දන් දෙන්න පුළුවන් ඔබහන්සේගේ පහසු ආකාරයට ඔබහන්සේ කියන්න. එතුර උන්වහන්සේ කියනවා නෑ මහත්තයෝ මේක මේ ආකාරයෙන් මේ ආකාරයෙන් කරන්න කියද්දී ඔබ ඊට එක පයින් එකඟ වෙන්න. මොකද බුදුරජාන් වහන්සේ කොතනකවත් කෙනෙක් මැරිලා හරියටම හත් දවසෙන් හරියටම තුන් මාසෙන් හරියටම අවුරුද්දෙන් දන් දෙන්න කියන කාර්යයක් කොතනකවත් කියලා නැහැ. එහෙම ධර්මයක් නෑ ඒවා මේ සමාජය හදාගත්ත දෙයක්. නිසා Tamanගේ අම්මා නැති වෙලා තුන් මාස දෙන්න දාන දෙන්න ඕනේ හිටනම් සාමින් වහන්සේ කියනවා නම් හිට වඩින්න විදිහක් නැහැ දානයක් තියෙනවා කියලා පුතේ ඒක දවස් දෙකක් ඊළඟ සුමාන්ට කල් දැම්මා කියලා කිසිම ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. ඔබ එතනදි ස්වාමින් වහන්සේලාට කරන්නා වූ ගෞරවයට අර අමනුෂ්‍යයා දැකලා එතනුන්ට ඒ අමනුෂ්‍යයා සතුටට පත් වෙනවා. එතකොට ඔබ මෙතන නියෝග දීලා ස්වාමින් වහන්සේ මානසිකව පීඩාවට පත් කරන මොහොතක් පාසා පින් ගන්න බලාපොරොත්තු වෙන්න ඔබේ අමනුෂ්‍යයත් ගැටීමට පත් වෙන බලන්න ස්වාමීන් වහන්සේ පීඩාවට පත් වෙලා. දැන් මේ ආකාරයෙන් තමයි අපි ආරාධනය කියන කාරණේ සිද්ධ වෙන්නේ. එතකොට මේ ආකාරයෙන් ආරාධනය සිද්ධ වෙනකොට නෝනා අපි තුල කාරණා තුනක් පරිපූර්ණයි. එකක් සද්ධාව, දෙක ගෞරවේ, තුන කර්මය කර්මඵල විශ්වාසය. අපි ස්වාමීන් වහන්සේව මානසික හිංසනයට පත් කළේ නැහැ. උන්වහන්සේ යමක් දාශිර්වාද කළේ, උන්වහන්සේ යමක් අදහස් කළේ අපි ඒකට කැමතුණා. ඇයි කැමති වුණේ? මේ ඉන්නේ ලෝකේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අත් දෙනාගේ එක්කනේ. සංඝයා කියන අර්ථය තුල ඉඳන් අපි මේ දානෙ දෙන්න ඕනේ නැත්නම් ඒ දානේ ආනිසංශ දුර්වල වෙනවා. ඊට පස්සේ එතනින් පටන් ගත්තට පස්සේ නෝනා ඊළඟට කරන්නා වූ සෑම කාර්යයකදීම අපි මේ සද්ධාව ගරුත්වය වැඩෙන ආකාරයෙන් කර්මඵලය කර්මය විශ්වාසය වැඩෙන ආකාරයෙන් ඕන සිද්ධ වෙනවා. එනිසා නිරේතුරුව දකින්න දැන් දානෙට ආරාධනා කරලා ඉවරයි. දැන් හෙටනම් දානෙ ගෙදර දැන් අපි දක්ෂ වෙන්න ඕනේ අවශ්‍ය ආහාර පාන ඒ සියල්ල සකස් කරද්දී අපි මේ කාටද සකස් කරන්නේ? ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම පින්කෙතටයි අපි මේ දානෙ පූජා කරන්නේ. එන්න ශේෂ්ඨම පින්කෙත. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ආහුණෙයෝ පාහුණෙයෝ කියන ගුණය ඒ වගේම දක්ෂිනේ යෝකින කියන ගුණය තුලින් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සංඝයාට අග්‍රම දේ පූජා කරන්න. ශ්‍රේෂ්ඨම දේ පූජා කරන්න. විසිතුරුම දේ පූජා කරන්න. ප්‍රණීතම දේ පූජා කරන්න. පිරිසිදුම දේ පූජා කරන්න. ඔබ ගිහිල්ලා කඩේට ගිහිල්ලා ඔබ අහනවා මේ හාල් කිලෝ එක කියද මේක රුපියල් 50ක් කියනවා මේ හාල් කිලෝ එක කියද මේක 70යි කියන එනම් මට 50කින් කිලෝ 10ක් දෙන්න කිව්වොත් සද්ධාව තියනවද අග්‍රම දේ එහේ මේ ලෝකයේ ශ්‍රේෂ්ඨම පුද්ගලින් මේ අට දෙනාට අපි මේ දානි දෙන්නේ එනිසා අග්‍රමදේ ප්‍රනීතමදේ විසිතුරුමදේ සකස් කරගන්න අපි දක්ෂවෙන්න. එහෙම නොවෙන තැන නෝන අනිවාර්යම සද්ධාව ගරුත්වය දුරල. දැම් බලන්න වර්තමාන දානගෙවල්ල විශේෂයම ප්‍රභූ දානගෙවල්ල වැඩිහිරි දානගෙවල්ල කිසිම දෙයක් නෝනා සියතින් සකසා දන් දෙන්නේ නැහැ. මේ දානයතිට එක ප්‍රධාන මංගේත්තමයි සියතින් සකසා දන්දී. දැන් දානයක් ආරාධනා කරපු ගමන් ඊළඟට මොකද කරන්නේ කෝකි මහත්තෙක් හොය දානය පුයන්න. ඉතින් කෝකි මහත්තයාට රුපියල් 10000ක් 15000ක් 20000ක් දාන කියලා බාර දුන්නා. කෝකි මහත්තයා තමයි නෝනා සියලුම එයා ගෝලෙක් කරන් දීලා සෑම වැඩක්ම කරන්නේ. තේරෙනවද? ගෙදර ඉන්න නෝනා මහත්තයා දරුවෙක් ඒ කෝකි මහත්තයාට එලෝල් ටිකක් කපලා දෙන්නේ නැහැ, පොල් ටිකක් ගාලා දෙන්නේ නැහැ. ඇයි ගාලා දෙන්නේ නැත්තේ? කාටවත් ගාන්න දෙන්නෙත් නැහැ. නෑ නෑ අපි කරන්න අවශ්‍ය නැහැ. මොකද රුපියල් 10000ක් ගෙවලා තියෙනවා. තේරෙනවද? දැන් මේ මොකක්ද මේ කරන්නේ? සියදින් සකසා දන් දීම සම්පූර්ණයෙන්ම විනාශ කරගන්න. සියසින් සකසා දන් දීම සම්පූර්ණයෙන්ම දුවරලා සියල්ල උයන්නේ කෝකි මහත්තයා ගෙදර කෙනෙක් නිකන්වත් අත ගහන්නේ ඇයි සල්ලි ගෙවලා තියෙන අපිට අත ගහන්න ඕනේ ඒ වගේම කිසිම කෙනෙක් හිතන්න ඔබ ගිය අවුරුද්දේ දානයක් දුන්නා නම් ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ සාංගික දානයක් දුන්නා නම් ඔබම හිතන්න ඔබ කිසිම පිරිකරක් සියතින් සකසා දුන්නා ඔබ කොට්ටවුරයක් අතින් මහලා දන් දුන්නා දානකට ඔබ ලේන්සුවක් අවම වශයෙන් පාපිස්නාවක් අවම වශයෙන් සියතින් සකසා දන් දුන්නා නෑනේ පිරිකර ටිකත් ඔක්කොම කඩ. මහා ප්‍රජාපති ගෝතමිය බුදුරයන් වහන්සේට චීවරය ගෙනල්ල පූජා කළා කියනවා භාග්‍යවතුන් වහන්ස මේ චීවරය මම මාසයක් පුරාවට මේ දෑත්තු ඇඟිලි තුඩු වලින් මම මේක සකස් කළා. මේ මගේ ඇඟිලි තුඩු රතු වෙලා ඉදිමිලා තුවාල වෙලා තියෙනවා කියලා සියතින් සකසා දුන්න චීවරය තමයි බුදුරයන් වහන්සේට පූජා කරන්න ගෙනාවේ. නේද? ඒ ඇයි සියතින් සකසාගත්ත දේ ආනිසංස ශක්තිය වැඩි. දැන් නමුත් වර්තමාන සමාජයේ දානෙ ගෙදරකදී දානෙ ටික උයන්නේ කෝකි මහත්තයා. පළතුරු ටික ගේන්නෙත් කඩේ කැවිලි ටික ගේන්නෙත් කඩෙන් පිරිකර ටික ගේන්නෙත් කඩෙන් සියල්ලම දැන් සියතින් සකසා දන්දීමක් වුණාද නැහැ ඇයි සියතින් සකසා දන්දීමක් වුණේ නැත්තේ කර්මය කර්මඵල විශ්වාසය දුර්වලයි ඇයි කර්මය කර්මඵල විශ්වාසය දුර්වල වුණේ සද්ධාව ඒ කියන්නේ කාරණා හතරක්ම දැනට දුර්වලයි තේරෙනවද කාරණා හතරක්ම දැනට දුර්වල ඒ වගේම දානෙ ගෙදරට දැන් ස්වාමින්වහන්සේලා වැඩම කරද්දී වාහනේ යවන්නේ කවුරු හරි යදුරු මාත්තේ නැත්තම් ඥාතියි කකුල් දෙක හෝදන්නේ පියදානෙත් කවුරු ඥාතියෙක් නැත්නම් සේවක මහත්තයෙක් නැත්නම් හිතවතෙක්. ඊට පස්සේ අර ආසන පනවන්නේ පිගංගෝපතියන්නේත් ගෙදර ඉන්න නෑදෑයි ඔක්කොම එන. ගෙදර ඉන්න මහත්තයා නෝනේ මොකද කරන්නේ? ස්වාමින් වහන්සේලාට බත් දානේ පූජා කරලා පින් අනුමෝදන් කරනවා විතරයි. දැන් අර කිසිම දෙයකට සම්බන්ධ වුණාද? නෑ. ඒ සම්බන්ධ නොවුනේ කුමක් නිසාද සියතින් කිසිම දෙයක් කළේ නෑ දානේ බෙදීමයි ප්‍රනීතව දානේ සකස් කළා. ඒක නම් වර්තමානයේ හොඳට තියෙනවා. තේන ප්‍රනීතව දානේ සකස් කරනවා. සල්ලි වියදම් කරනවා. නමුත් අර කාරණා සියල්ලම දුරුව. තේන්න. එතකොට මේ කාරණා සියල්ලම දුර්වල කරගෙන දැන් දන් දීලා දැන් සියල්ලම පින් දුන්නා පින් දුන්නාට පස්සේ දැන් මොකක්ද අවසානයේ අපිට ඉතුරුනේ අපි මොකක්ද අපි තුල සද්ධාව දුර්වලයි ගෞරවය දුර්වලයි කර්මය කර්මඵල විශ්වාසය දුර්වලයි සියතින් සකසා දන් දීම දුර්වලයි. දැන් එතකොට මෙතන මොකද්ද මේ දාණය තුල තිබ්බ එකම කාරණය? මුදල් වියදම් කිරීමත් ප්‍රණීතව දන් දීම. මේ දෙක තියෙනවා. ප්‍රණීතව දන් දෙනවා මුදල් වියදම් කරනවා. ඒක ඉහළටම සමාජය තුල තියෙනවා. නමුත් මේ හතර සම්පූර්ණයෙන්ම දුර්වලයි. එතොට කෙනෙක් කියන්න පුළුවන් නෑ මගේ තුළ සද්ධාව තියෙනවා කියලා කෙනෙකුට කියන්න පුළුවන් සද්ධාව තියෙන කෙනෙක් කවදක්වත් සියතින් සාදා දන්න දෙන්නේ නැහැ සියතින් සාක්සා දන්දීම තුළින් තමයි මෙතනි සද්ධාව මතු කළ ගන්න නැත්ත හැගෙන යට අල්ලන්න බැහැ තමන් සියතින් සකසා දන් නොදෙන්නේ සියතින් සකසා පිරිකරයක් ගිලම් පසක් එහෙම නැත්තන් අතුරු පසක් නොදෙන්න හේතුව මොක දෙයාට වැඩ අධිකයි වෙලාවක් නෑ විවේකයක් නෑ ඕක තමයි කියන්නේ එකුටේ විවේකය වෙලාව කාලය නැහැ කියන්න ඕන සද්ධාවේ දුරුවල කාවයක්මයි. මොකද මේ සියලු දේවල් තුලින් අපි ලෞකික දේවල් සිද්ධ කළත් ඒ ලෞකික දේ තුලින් අපි ලබන්නේ දුකක්මයි. එහෙනම් සද්ධාව කියන කාරණේ පමණයි අපිට සැපේට මාර්ගය කියලා දෙන්නේ. නමුත් ඒකටත් එයාට වෙලාවක් නැහැ කියන්නේ සද්ධාවේ දුර්වල භාවය නිසා. එහෙනම් බලන්න දැන් වර්තමාන සමාජය තුල දන් දීමේ රටාව විදිනෝනා මේ මුල ඉඳන්ම දුර්වල වීගෙන යන්නේ. පන්සලට යන්නේ මේ ශේෂ්ඨම ලෝකන ශේෂ්ඨම පුද්ගලයින් අට දෙනා දකින්න කියන කාරණය දකින්න නැහැ තෙල්. එනිසා නිරේතුරුවම මේ කාරණා සපුර ගන්න දකින්න අපි පන්සලට යද්දි මම තනියම නෙමේ යන්නේ. මගේ පින් බලාපොරොත් වෙන ඥාතීන් ඔක්කොම මගේ පිටිපස්ස යනවා. ඒගොල්ල පුහුණු කරපු යහපත් පුරුදු ජීවිතේ තියෙනවා ඒගොල්ලෝ ළඟ. ඒ පුරුදු අපේ ළඟ නැත්තම් ඒගොල්ලෝ ගැටෙනවා. ඒගොල්ලෝ ගැටුණා කියන්නේ අපි පින්කම පටන් ගන්නෙම අපේ ඥාති ප්‍රේතයින් ගැටීමටපත් කරලා. ඒගොල්ලෝ අපි පීඩාවටපත් කරලා පටන් ගන්නවා. එනිසා ඔබ පින්කමක් කරනවා නම් කරුණා කරලා නාල පිරිසිදු වෙලා සාමීන් වහන්සේලාට දැහැත් වට්ටියක් සීනි ටිකක් තේකුල ටිකක් අරගෙන සාමීන් වහන්සේත් එක්ක සාකච්ඡා කරලා දිනේ සාමීන් වහන්සේලා ප්‍රමාණය සාමීන් වහන්සේත් එක්ක සාකච්ඡා කරලා සිද්ධ කරලා කවදාක්වත් කොච්චර සාමීන්වහන්සේත් එක්ක හිතවත් වුණත් දුරකටනෙන් කවදාක්වත් දාන ආරාධනා කරන්න යන්න එපා. ඒවා තුලින් සද්ධාව ගරුත්වය සියල්ලම අපි දුර්වල කරගන්නවා. ස්වාමින් වහන්ස කරණීය මෙත්ත සූත්‍රය ගිහි පැවදි බොහෝ දෙනා තමන්ගේ ජීවිතයේ ආරක්ෂාව වෙනුවෙන් භාවිත කරන වටිනා පිරිත් සූත්‍රයක්. මේ කරණීය මෙත්ත සූත්‍රයේ නිධාන කතාව පිළිබඳව අප කැමති ස්වාමින් වහන්ස මේ මොහොතේ පැහැදිලි කරගන්න. මෙහෙමයි නෝනා කරණීය මෙත්ත සූත්‍රයේ නිධාන ගත කතාව වෙන්නේ ලොවතුරා බුදුරජාන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේ දේශනා කරන්නේ මේ අමනුෂ්‍ය බියක් නිසා. එන්නද බියට පත් වනා වූ ස්වාමීන් වහන්සේලා පිරිසක් අරමුණු කරගෙන. සාමීන් වහන්සේලා පිරිසක් වස්කාලයේ වස් සමාදන් වෙලා වස් පසන්න කැලේකට යනවා ගම්වැසියන්ගේ ආරාධනය. ඒ ගිහිල්ලා කුටියොල වැඩ සිටිනකොට උන්වහන්සේලා වැඩහිටි වනපදේශය තින සෑම ගසකම මේ රුක්්දේගොරු හිටිය. අමනුෂ්‍ය හිට විමාන හදාගෙන අමනුෂ්‍ය රුක්්දෙවරු හිටිය. එතොට දැ මේ ස්වාමීන් වහන්සේලා වස් වසන්න මෙතන මාසතුනක් පැමිණීම නිසා ඇත්තටම මේ ගොලම් බියට පත්වුණට. එතොට බියට පත් වනා කියෙන මේගොලන්ට දස්සුට වැඩහිටන්න බැහැමෝද සාමන්වාන්සේලා පල්ලෙහා වැඩ සිටින නිසා. ඒනිසා මේගොල්ල තීරණය කරන ඒකනෙ සද්ධාවක් සකස්වෙච් අමනුස්්‍යය නෙමේ ඒ නිසා මේ අයි තීරණය කරන අපි මේ ස්වාමින්වහන්සේලා බිය ගන්නවල මෙතනින් අපි පිටත් කරමද. එම මේ අමනුෂ්‍යයෝ තීරණය කළ ස්වාමින්වහන්සේලාට එක එක එක ආකාරයෙන් රාත්‍රිය බයගන්න. එකන එකක විකාර රූපී දේවල් පෙන්නලා හීන පෙන්නලා එක ආකාරයෙන් අමනුෂ්‍යී ස්වාමින්වහන්සේලා බයගන්නවා. එතො දැ මෙතනද අපි දකින්න ඕනේ අමනුෂ්‍යයෙන් මේ ආකාරයෙන් මෙතැදි ස්වාමීන් වහන්සේලාව බියට පත් කරන්න හේතුවත් ස්වාමීන් වහන්සේලා තුළ යම් දුරුවලතාවය තිබිලතිය තෙන්නාද උන්වහන්සේලා සීලයෙන් පරිපූර්ණ වෙන්න පුළුවන් නමුත් උන්වන්න වහන්සේලා තුළ ලෝබදේශ මෝයන් හරි තිබිලදීන. මොකද එහෙම නොතිබ්බා නං අමනුෂ්‍යයෙන්ට මේසා පීඩාවක් කරන්න පුළුවන්කම නැහැ. නමුත් මේ අමනුෂ්‍යයෙන් පීඩාවට පත් කරදදි ස්වාමීන් වහන්සේලා මේ ස්වාමීන් වහන්සේලා මේක තව කෙනෙකුට හෙඩි කළේ නැහැ. නමුත් අවසානයේ නායක ස්වාමීන් වහන්සේ හැර අනිත් ඔක්කොම මේ අමනුෂ්‍ය පීඩාවට පත් වෙනවා. එතකොට සුමානයක් විතර ගියාට පස්සේ නායක ස්වාමීන් වහන්සේ දකිනවා මෙතන කණ්ඩායමේ මේ ඔක්කොම ස්වාමීන් වහන්සේලා වැහැරිලා. සිරුරෙන් වැහැරිලා බියටපත් වෙලා මේක දැක්කට පස්සේ තමයි නායක ස්වාමීන් වහන්සේ විමසන්නේ මොකද කියලා. ඒ වෙලාවේ තමයි ස්වාමීන් වහන්සේලා කියන්නේ අපිව මේ ආකාරයෙන් අමනුෂ්‍යයෙන් අපිට බිය ගන්නනවා කියලා. ඒ වෙලාවේ මේ කණ්ඩායම හිටිය නායක ස්වාමීන් වහන්සේ මොකද කරන්න අර ස්වාමීන් වහන්සේලා එක්කරගෙන ලෝතුරා බුදුරන් වහන්සේ ළඟට යන. ගිහිල්ල මේ කාරණය සැලකලාට පස්සේ ඊට පිළිතුරක් හැටියට තමයි බුදුරජාන් වහන්සේ කරණයමට සූත්‍රය දේශනා කරන ගැන මේ අමනුෂ්‍යයෙන් බිය ගැන්නීමට පිළිතුරක් හැටියට කොහොමද දැන් මේ අමනුෂ්‍යයෙන් එක ජීවත්වෙන ගෙන කාරණ. එතැන්ති බුදුරජාන් වහන්සේ කියනවා මහනෙන ඔබලාට සුදුසුමතන මෙතන. එනිසා අමනුෂ්‍ය බිය කලා කියල ඔබලා මෙතනින් යන්න අවශ්‍ය නැහැ. එනිසා මේ කරණීය මෙත්ත සූත්‍රය සතියට දෙවාරක් මාසකට අටපාරක් සච්චායනය කරන්න කිය. තොර දැන් බලන බුදුරජාන් වහන්සේ මෙතනද අපිට පෙන්නුවේ අමනුෂ්‍යයෙන් එලවන ධර්මයක් නෙමේ. දැ වර්තමානය අමනුෂ්‍ය පීඩාවක්කාපුුවම අපිමකක්ද කරන්නේ අමනුෂ්‍යයෙන් එලවන අන නේද. තොයිල් කරලා පිරිත් කියලා එකක දේවල් කළ අමනුෂ්‍යයෙන් එලවන්න තමයි යන්න. එතර අමනුෂ්‍යයෙන් එලවීම කියන්නමකද අමනුෂ්‍යයට හිසාාවක්. කරන අමනුෂ්‍ය හිංසනයක් එතන තියෙන. ඒතර බුදුරජාන් වහන්සේ මෙතනදි කර්යමෙත සූත්‍රය දේශනා කරන්නේ අමනුෂ්‍යයන් පළවා හරින නෙමෙයි. අමනුෂ්‍යයන් ප්‍රියභාවයටපත් කරන්නේ. තේරෙනවද? මේ අමනුෂ්‍යයනොත් භික්ෂුන් වහන්සේලා සමෝ මේ භූමියේ වෙසනාකාරයට තමයි බුදුරජාන් වහන්සේ කර්යමෙත සූත්‍රය දේශනා කරන්නේ. කර්ණීයමෙත්ත සූත්‍රයේ දේශනා කළ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ කරණීයමෙත්ත සූත්‍රයේ සතියකට දෙවාරක් සත්‍යායනය කරන්න. සච්ඡායනය කළ මේ කරණයමත සූත්‍රය නුවනින් මෙනෙහි කරන්න මෙහි අර්ථය නුවනින් මෙනෙහි කරන්න. මේ අර්ථයට අදාළව ධර්මසාකච්ඡා පවත්වන්න. අර්ථයට අදාළව ධර්මසාකච්ඡා පවත්වලා දෙවියන්ට අමනුෂ්‍යයෙන්ට පින් දෙන්න කියලා. එතකොට දෙවියන් ප්‍රියභාවයට පත්වෙලා දෙවියනුත් ඔබලා දෙගොල්ලම සමගියෙන් මෙතන ජීවත්වෙන පුළුවන් තැනට එන්න පුළුවන් කිය. තේරනාද. එතනති බුදුරජන් වහන්සේ ඒ ආකාරයෙන් දේශනා කළලා මේ කරණය මෙත සූත්‍රයේ සච්චායනය කරන්න මේ කරණය මෙත සූත්‍රයේ අර්ථයන් නුවනින් මෙනෙහි කරන්න මේ කරණය මෙත සූත්‍රයේ තියෙන්න්න වූ මේ අර්ථයන් ජීවිතයට එකතු කරගන්න කියලා බුදුරජන් වහන්සේ දේශනා කල්ලා ඊළඟට බුදුරජන් වහන්සේ කියනවා මේ කරණීය මෙත්ත සූත්‍රය කමටහනක් කරගෙන භාවනාවක් කරගෙන මේ බව නිරෝධය කරා උපයෝගි කර ගන්න කියලා. එන දැන් මෙතන තියෙන දෙවියන් ක්‍රිය කිරීම දෙසා පමණක්ද නැහැ. බුදුර කරණීය මෙත සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ අමනුෂ්‍යයන් ක්‍රිය කිරීමට දෙවියන් ක්‍රිය කිරීමට පමණක් නෙමෙයි. එතන මේ කරණීය මෙත සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ස්වාමීන් වහන්සේලාට මේ කරණීය මෙත සූත්‍රය කමටහනක් කරගෙන මේ කරණීය මෙත සූත්‍රයේ භාවනාවක් කරගෙන ඔබලා මේ වස් තුන් මාසේ අවසන් වීමට පෙර ආතුව අනිවාර්යයෙන්ම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. එතකොට මේ මේ ස්වාමින් වහන්සේලා මේ කරණය මෙත සූත්‍රයේ බුදුරජන් වහන්සේගෙන් දැනගෙන නැවතර වනපදේශයට වඩින්. අර පරණ කුටිවලටම වැඩලා තුම්මාසයක් තුළ උන්වහන්සේලා කරණීය මෙත්ත සූත්‍රය කමටහනක් භාවනාවක් කරගෙන උතුම් චතුරාර් සත්‍යය අවබෝධ කරවා. එනම් බලන කරණීය මෙත සූත්‍රය කියන මේ සූත්‍රයේ අර්ථය තුළ නෝනා දෙවියන් ප්‍රිය කිරීම කියන කාරණය විතරක් නෙමේ. දෙවියන් ප්‍රිය කිරීම කාරණයක් තියෙනවා. නමුත් මේ කරණීය මෙත සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ කමඨානක් භාවනාවක් කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තැනට ගන්න කියලා. වර්තමානයේ කරණීය මෙත්ත සූත්‍රයේ අර්ථය අපි ජීවිතයට එකතු කරගන්නේ දෙවියන් ප්‍රිය කිරීම උදෙසා පමණයි. දෙවියන් සතුටු කිරීම උදෙසා පමණයි. අමනුෂ්‍යයන් සතුටු කිරීම උදෙසා පමණයි. කරණීය මෙත සූත්‍රය තුළ සැඟවිලා තියෙන උතුම් කමටහන උතුම් භාවනාව උතුම් චතුරාර් සත්‍ය ධර්මයට අදාළ ධර්මතාවයෙන් අපි මතු කරගන්නේ නැහැ. එනිසා නිරේතුරු අපි දක්ෂ වෙන්න ඕනේ කරණීය මෙත සූත්‍රය තුළින් මෙන්න මේ උතුම් කමටහන උතුම් භාවනාව මතු කරලා ගන්න. මොකද කරණීය මෙත සූත්‍රය කියන සූත්‍රය අපේ ඕනෑම බෞද්ධ පින්මතෙකුට ලොකුකුඩා හැම කෙනෙකුටම හොඳින් කටපාඩන් හිටින සූත්‍ර. ඒක වයස් ભેදයක් නැහැ හැමෝටම කටපාඩම් හිටිනවා මොකද භික්ෂුවක් හැටියට මම කරණීය මෙත සූත්‍රය ඉගෙන ගත්තේ පාසල් යන වයසේදී. පාසල් යන වයසේදී අම්මාත් එක්ක රැයට බුද්ධ වන්දනාව කරද්දී තමයි මං කරණීය මෙත සූත්‍රය ඉබේම කටපාඩමෙන් කියන්න පුරුදු වුනේ. එතකොට පින්වතුල්ලාට සමහර විට පාසල් වයසේදීම මේ කරණීය මෙත්ත සූත්‍රය අනිත් සූත්‍රයන්ට වඩා කටපාඩම්ම තියෙන්නේ මොකද සංසාරේ අපි මෛත්‍රී පුහුණු කරලා තියෙන පුරුද්ද නිසාමයි. සංසාරයේ මෛත්‍රී පුහුණු කිරීමේ පුරුද්ධ සංසාරික පුරුදු නිසාම ලොකු කුඩා කාටත් අනිත් සෑම සූත්‍රයකටම වඩා ලේසියෙන් පහසුවෙන් කරණය මෙත සූත්‍රය මතක හිටන් තත්ව තියෙන. බුදුරජාන් වහන්සේ මේ කරණය මෙත සූත්‍රයේ අර්ථය තුළින් අපිට කියන්නේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් බෝධිසත්වයෙක් පාර්මීදම් පුරලා මේ ලෝකෙට පහළ වෙන්නේ කුමක් සඳහාද ලෝකයාව අකුසලයෙන් මුදබලා. කුසලය තුළ ශක්තිමත් කරලා මේ නිවන් මාර්ගය මතු කළට. කරණය මෙත සූත්‍රය අර්ථයයි කියන් මොකද මේ අර්ථය දැනගන්න ඕනේ භාවනාවක් ඇටියට මේක කමටහනක් ඇටියට වඩන්න. ඒතර බුදුරයන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ ලෝකයාව අකුසලයෙන් මුදවලා කුසලයේ තුල ශක්තිමත් කරලා නිවන් මාර්ගයට අවතීන. එතකොට මේ නිවන් මාර්ගයට අවතීර්ණ වෙන්න කැමැති පින්වතා. එහෙම නැත්නම් කුසල් දහම් වඩන්න කැමැති පින්වතා මුලින්ම මොකද්ද කරන්න ඕනේ? තමා තමාට අවංක වෙන්න ඕනේ. තමා බුදුරජාණන් වහන්සේට අවංක වෙන්න ඕනේ ධර්මරත්නයට අවංක වෙන්න ඕනේ සංඝරත්නයට අවංක වෙන්න. මේක තමයි මේ ධර්ම මාර්ගයේ පළවෙනි තැන බුදුරජාණන් වහන්සේ කර්මමෙත සූත්‍රයේදී දේශනා. මෙන්න මේ අවංකභාවය තුල ඉඳගෙන යා බුදුරජාණන් වහන්සේ ධර්මරත්නය සංඝරත්නය උදෙසා කරන්න තියෙන වත්පිළිවෙත් අකුරට ඉටු කරන්න. තෙරුවන් උදෙසා කරන්න තියෙන වත්පිළිවෙත් අකුරට ඉටු කරන්න. එතකොට තමා තමාට අවංක වෙමින් තමාගේ සැපය උදෙසා කරන්න තියෙන වත්පිළිවෙත් අකුරට කරන්න. තේන්න දැන් වර්තමාන සමාජයේ හුඟාක්කෑය තමාගේ සැපේට තියෙන වත් පිළිවෙත් කරනවාඩු. හොද කොතනත් ලෝභ දේශ මෝහයන් තුළ තමයි පත් පිළියුතු කරන්න. එතන මෙතනින් තමා තමාට අවංක වෙච්ච කෙනා. සංසාර බය දැක්ක කෙනා තෙරුවන් ධර්මරත්නය සංගරත්නය කරේ සද්ධාවට අවංකභාවයට කීකරුභාවයට පත් වන කෙනා තමා කෙරේ කළ යුතු. තමා කෙරේ කළ යුතුතුකම් තමා සුගතිය කරා මුලින්ම යන්න. සුගතියට අවශ්‍ය සංස්කාර රැස් කරන්න. කුත්. ඒවට අදාළ සංස්කාර දැස් කරන්න. මේ කුසල් සංස්කාරයක් අනිත්‍යයි කියලා දැකලා නිවන් මාර්ගයට අදාළ සංස්කාරය තත් ජීවිතයට එකතු කරගන්න තේන එතන බුදුරජාන් වහන්සේ කර්ණය මෙත සූත්‍රය මෙතනින් තමයි පටන්ගන්න. තමා තමාට අවංක වෙන්න. තමා තෙරුවන්ට අවංක වෙලා තෙරුවන් උදෙසා තමා උදෙසා කළ යුතු වත් පිළිවෙත් අකුරට ඉටු කරන්න. තේම එහෙම ඉටු කරලා බුදුරජාන් වහන්සේ ඊළඟට දේශනා කරනවා මේ සියලු සත්වයන්ට සුවපත්වේවා කියල මෙත් වඩන්න කියලා. එතැන්දි බුදුරජාන් වහන්සේ කරණීය මෙත සූත්‍රයේදි දේශනා කරනවා මේ ලෝකේ බයෙන් මිදුනා වූ සත්‍යයෝ ඉන්නවා. කවුද බයෙන් මිදුනා වූ සත්‍යයෝ කියන්නේ? උතුම් රහතන් වහන්සේ. එතකොට මේ උතුම් රහතන් වහන්සේලා මනුස්ස ලෝකයේ තුල ඉන්න පුළුවන්, දිව්‍ය තලවල ඉන්න පුළුවන්, අනාගාමී බ්‍රහ්ම තලවල ඉන්න පුළුවන්. එතකොට මේ බයෙන් මිදුනා වූ රහතන් වහන්සේලා උත්තමයන් සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා මෙත් සිත පතුරවන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. මුලින්ම කියන්නේ මොකද්ද? බයෙන් මිදුනා වූ පුද්ගලයෝ මේ ලෝකේ ඉන්නවා. ඒ අය සුවපත් වේවා කියලා මෙත් සිත පතුරවන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බයෙන් මිදීමට ගමන් ගන්නා වූ මාර්ගයේ ජීවත් වෙන පිංගතුල්ලා ඉන්නවා. බයෙන් මිදීමේ මාර්ගය තුල ගමන් කරනවා. ඒ කවුද? සද්ධානුසාරී ධම්මානුසාරී සෝවාන් සකෘදාගාමී අනාගාමී කියන පුද්ගලය මොකද කරන්නේ මේ බියෙන් මිදීමේ මාර්ගය තුළ ගමන් කරනවා. මේ සෑම බියෙන් මිදීමේ මාර්ගය තුළ ගමන් කරන්නා වූ සෑම සත්වයෙක්ම සුවපත්වේවා නිදුක්වේවා නීරෝගිවේවා කියලා මෙත්සිත පතුරුවන්න කියලා බුදුරජන් වහන්සේ දේශනා කරන. තුන්වෙනුව බුදුරජන් වහන්සේ දේශනා කරනවා මේ බය කියන කාරණය තාවකාලිකව යටපත් කරගත්තා වූ සත්‍යයෝ ජීවත්වෙනවා. තාවකාලිකව. එතුන මේ බය කියන කාරණය තාවකාලික යටපත් කරගත්ත සත්‍යයෝ කවුද මේ රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල ජීවත්වෙන බ්‍රහ්මිය. ඒ බ්‍රහ්මයෝ නිරේතුරුවම ධ්‍යාන සමාධිය තුළයි ජීවත්වෙන්නේ ධ්‍යාන සමාධිය තුළ පංචනීවන්න යටපත් වෙලා ඒ පංචනීවන්න යටපත්වීම තුළේගුල බියෙන් තාවකාලිකෝ මිදිලයි ජීවත්ව. තාවකාලිකව මිදිලා තින්නේ. එතකොට මේ තාවකාලිකව බියෙන් මිදිලා ජීවත් වෙන මේ සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා මෙස්සිත පතුරවමින් ජීවත් වෙන්න කියලා. මුලින්ම කියනවා බයෙන් මිදුණා වූ අයට, බියෙන් මිදීමේ මාවතේ ගමන් කරන අයට, ඊළඟට මේ තාවකාලිකව බයෙන් මිදුණා වූ අයට මෙස්සිත පතුරවන්න කියලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ දිගින් වැඩි වුණා වූ සත්වයෝ ඉන්නවා. දිගින් වැඩි දැන් අපි මනුස්ස ලෝකේ ජීවත් වෙනකොට දිගින් වැඩි කියලා දකින සත්වයා කවුද? ඔය නයා පොළඟා පිඹුරා තමයි දිගින් වැඩි කියලා දකින සත්වයෝ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහසાગරේ යොදුන් ගානක් දිග භූත සත්වයින් ජීවත් වෙනවා. එතකොට සමහර විට මහසાગරේ ජීවත් වෙන සමහර මාළු ඉන්නවා මීටර 10ක් 20ක් 30ක් 40ක් 50ක් දිගින් වැඩි. සමහර මූදාස්සිතව ජීවත් වෙන අමනුෂ්‍ය සත්වයෙන් ඉන්නවා භූත සත්වයෙන් ඉන්නවා ඒගොල්ලෝ දිගින් මීටර් 100 100 200 300 දිග. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝකේ ජීවත් වෙන දිගින් වැඩි වුණා වූ සෑම සත්වයකම සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා මෙස්සිත පතුරවමින් ජීවත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේදී කියනවා මේ ලෝකේ උසින් වැඩි වුණා වූ සත්වයෝ ඉන්නවා. දැන් මනුස්ස ලෝකයේ ජීවත් වෙන කෙනෙක් උසින් වැඩි කියන්නේ ඕනනම් වැඩිමුණොත් අඩි 6 මාරක් උස ඇති. තිරිසන් ලෝකයේ උසින් වැඩිම සත්වයා කියන්නේ අලියෙක් එහෙම නැත්නම් අර ජිරාෆ් කියන සත්තු උසින් වැඩිම සත්වයෝ. නමුත් මේ අමනුෂ්‍යයෝ ඉන්නවා නෝන සමහර අමනුෂ්‍ය පොල් ගහකට වැඩිය උස. තේරෙනවා සමහර යක්ෂ කොටස් ඉන්නවා ඒගොල්ලෝ පොල් ගහකට වැඩිය උසයි. එතකොට මේ උසින් වැඩි වුණා වූ සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා මෙස්සිත පතුරවමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ජීවත් වෙනවා මේ මහතෙන් වැඩි අය, ස්තුල අය. තේරෙනවද? දැන් මනුස්ස ලෝකේ සමහර විට මහත අය දැන් මේ මහත්යාගේ ඉනේ කලිසමේ ඉනේ ප්‍රමාණය කීයද කියලා ඇහුවොත් අඟල් 34ක් නැත්නම් 35ක් හරි කියයි. නමුත් සමහර අය ඉන්නවා ඒක අඟල් 60ක් 65ක් වගේ විශාල ශරීර තියෙනවා. ඒ වගේම අමනුෂ්‍ය ලෝකයේ සමහර මේ කැලෑ ආශ්‍රිතව ජීවත් වෙන අමනුෂ්‍යයෙන් ඉන්නවා මේ අමු මස් ඉව කරමින් ජීවත් වෙන අමනුෂ්‍යයෝ ඒ අමනුෂ්‍ය නෝන සමහර විට අලි පැටියෙක් තරම් විශාලයි. ඒගොල්ලෝ මේ මස් උපාදානය කරගෙන ওই මැරිච්ච සමහර අය. ඒගොල්ලෝ මේ අමු මස් කුණු වෙච්ච මස් උපාදානය කරගෙන ජීවත් වෙන අලි පැටියෙක් වගේ විශාල අමනුෂ්‍යයෝ ඉන්නවා. ඒ වගේ බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ මහතින් වැඩි තුල ශරීර ඇති සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා මෙස්සිත පතුරවමින් ජීවත් වෙනවා. ආයිමත් කරණීයමෙත සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ඇසට පෙනෙන සත්‍යයෝ ඉන්නවා. කවුද අපේ ඇසට පෙනෙන්නේ? මිනිස්සයා අපිට ඇසට පේනවා, තිරිසන් සතා අපිට ඇසට පේන. එතකොට මේ ඇස්සට පෙනෙන සත්වයෝ සුවපත්වේවා නිදුක්වේවා නීරෝගිවේවා කියලා මෙස්සිත පතුරෝමින් ජීවත් වෙන කියලා බුදුරජන් වන්සේ දේශන. ඊළඟට බුදුරජන් වහන්සේ දේශනා කරනවා මේ ඇසට නොපෙනෙන සත්වයෝ ඉන්නවා. කෞුද මේ ඇසට නොපෙනෙන්නේ දැන් දෙවයා එහෙම නැත්තං බ්‍රහ්මයා නැත්තන් නිරිසතා ප්‍රේතයා අසුරයා කියන කෙනා යක්ෂයා කියන කෙන අපේ ඇසට පේන්නේ නැහැ. මේ ඇසට නොපෙනෙන සෑම සත්වයෙක්ම සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා මෙස්සිත පතුරවමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඊළඟට ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අපිට ළඟ ඉන්න සත්වයෝ අපිට දුර ඉන්න සත්වයෝ දැන් මගේ ළඟම ඉන්නේ කවුද? දැන් ඔබලා දෙදෙනා මා ළඟ ඉන්නවා නේද? ළඟින්. ඒ වගේම මේ ළඟ ඉන්න සත්වයෝ දුරින් සිටින සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා මෙත්සිත පතුරවමින් ජීවත් වෙන කෙනෙක්. ඒ වගේම බුදුරජාන් වහන්සේ ඊළඟට දේශනා කරනවා අපිට හිතවත් සත්වයෝ ඉන්නවා. තේන්නද? අපිට කැමති අපිට ආදරය කරන සත්වයෝ ඉන්නවා. අම්මලා තාත්තලා ඥාතීන් හිතවතුන්, කල්යාණ මිත්‍රභාවයෙන් උපකාර කරන අය. මේ සෑම කෙනෙක්ම අපිට හිතවත්ව ජීවත් වෙන සත්වයෝ මේ හිතවත්ව ජීවත් වෙන සෑම සත්වයෙක්ම සුවපත් වේවා නිදුක් වේවා නීරෝගි වේවා කියලා මෙස්සිත පතුරුවමින් ජීවත් වෙන කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අපිට අහිතවත් සත්‍යෝ ඉන්නවා. එහෙනම් අපිට අකමැති අපිට ආදරේ නොකරන සත්වයෝ ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කෙනෙකුගේ දියුණුවට අකමැති අය, චෝදනාවට රුචි අය මෙවැනි සෑම අපිට අකමැති සත්වයෝත් සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා මෙස්සිත පතුරවමින් ජීවත් වෙන්න කියලා කියනවා. දොර දැන් බලන්න කර්ණීයමෙත සූත්‍රයේ අර්ථයේදී බුදුරජාන් වහන්සේ මුලින්ම කියන්නේ මොකද්ද? අකුසලයේ යටපත් කරලා කුසලයේ තුල මතු කරලා නිවන් මාර්ගයේ උදෙසායි බුදුරජාන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ. ඒතොර මේ නිවන් මාර්ගයට කැමැති පින්වතා මොකද කරන්න ඕනේ? මුලින් තමා තමාට අවංක වෙන්න ඕනේ. දෙවනුව බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයට සංඝ රත්නයට අවංක වෙන්න ඕනේ. අවංක වෙලා තෙරුවන් උදෙසා කළ යුතු අත්පිළිවෙත් අකුරට කරන්න ඕනේ. තමාගේ සැපය උදෙසා කළ යුතු වත් පිළිවෙත් අකුරට කරනවා කියන සද්ධාව සීලය දානය මෛත්‍රිය තුළ ශක්තිමත් වෙනවා. එතුට එහෙම වෙලා දැන්වෙන්න බලන්න වියෙන් විදුනා වූ සත්වයන්ගේ පටන් ක්‍රමාණුකූලුව මේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ දස දිසාවේම සිටන සත්වයින්ට මෙස්සිත පතුරන්න කිය. දැන් මේ දස දිසාවටම සත්වයින්ට මෙස්සිට පැතුරුවාට පසෙමකොද වෙන්නේ. බුදුරජාන් වහන්සේ එතනදි කර්මයේ මෙත සූත්‍රයේ අර්ථය මතු කළ ගනිද්දි මොකක්ද අපිට දකින්න තියෙන්නේ? දස දිශාවටම මෙස්සිත පතුරවගෙන ඉන්න කෙනා නිරේතුරුවම සීලෙන් පරිපූර්ණභාවයට පත්වෙච්ච කෙනෙක්. සද්ධාවෙන් පරිපූර්ණභාවයට පත්වෙච්ච කෙනෙක්. එතකොට සද්ධාවත් සීලයක් තුළින් මෛත්‍රිය තුල යා මෛත්‍රියෙන් දස දිශාවටම යා මෙස්සිත පතුරවගෙන ජීවත් වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනිසංස 11ක් යාගේ ජීවිතේට එකතු වෙනොක. මොනාදේ ආනිසංශ සුවසේ නින්දයනවා සුවසේ ඇහැරෙනවා නපුරුහින පේන්නේ නෑ දෙවියන්ට මනුෂ්‍යයන්ට අමනුෂ්‍යීන්ට ප්‍රිය වෙනවා ශරීරයේ ප්‍රසන්න භාවයට පත්වෙනවා වසවිසෙන් හානි වෙන්නේ නෑ සීමුලා නොවී මැරෙනවා සුගතියේ ඉපදෙන. තේන දැන් කියද ආනිසංසාාවේ එකොළහම් ජීවිතයට එකතුනා. ඕනෑම කෙනෙක් නෝනා ඒ ආනිසංස එකොළහැගෙන් අවසාන ආනිසංස දෙක අත්විඳින්නේ නැහැ මොකද අවසාන ආනිසංස දෙක සිහි මුලා නොවී මැරෙනවා කියන කාරණය දකින්නේ මැරෙනකම් ඉන්නේ බෑ සුගතියේ ඉපදෙනවා කියන කාරණේ දකින්න මැරෙන. නමුත් මෛත්‍රියේ තියෙන ආශ්චර්යය තමයි නෝනා මෛත්‍රිය මේ ආකාරයෙන් දස දිශාවට වැඩෙද්දී එයා සිහි මුලා නොවී මරණයත් සුගතියේ උපතත් දෙකම ජීවිතේදීම දකින්න. මැරෙනකම් ඉන්න අවශ්‍ය නැහැ. මැරුණාට පස්සේ වෙනකම් ඉන්න අවශ්‍ය නැහැ. ජීවිතයේ තුලදී මෙයා සිහි මුලා නොවී මරණයත් සුගතියේ උපතත් කියන කාරණා දෙක ජීවත් ඉද්දි මෙයා දකිනවා. ඉගැන මෛත්‍රීය වඩන කෙනා අනිවාර්යම සීලයෙන් පරිපූර්ණ වෙනවා හේතුඵල ධර්මයක් සීලයෙන් පරිපූර්ණ වෙලා මෛත්‍රිය වඩන කෙනා සද්ධාවෙන් පරිපූර්ණ වෙනවා හේතු හේතුඵල ධර්මයක් ඒ කෙනා නෝනා මැරෙන්න පෙරාතුව සිහිමුලා නොවී මරණය දකින්න. එයා මැරෙන්න ප්‍රරාතුව සුගතිය උපත දකිනො. එනම් බලන්න දස දිසාවට මෙත් වඩාගෙනැවිල්ලා බුදුරජාණන් වහන්සේ අවසානයේ මේ ආනිසංසේ කොල්හක පලයක් ලබන පුද්ගලෙක් බවට අපිය පත් කරන මේ කර්මයමද සූත්‍රය අර්ථය කියන්න. එතොන මේ ආනිසංසේ කොළහක් තියෙන පුද්ගලයෙක් බවට දැන් අපිය පත් කරලා තියෙන මෙතන. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ආනිසංස එකොළහාම ජීවිතයට එකතු කළ ගත්තාට පස්සේ. මේ ආනිසංස එකොළහා නිසාම මේ මෛත්‍රී ආනිසංසයන් නිසාම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒ පුද්ගලයා මෛත්‍රීය කෙරෙයි හිත රිජූ පිහිටනවා කිය. මෛත්‍රිය කෙරෙ හිත රිජුව ඇයි රිජුව කියනමකක්ද සැලෙන්නේ නෑ. සැකයක් නැහැ. මොකද එයාට ආනිසංශ පිළිබඳ සැකයක්. එයා ආනිසංශ 11 ජීවිතයෙන් අත්දකින්න. අත්දකිමිනුයි මෛත්‍රිය තුල ඉන්නේ. අත්දකින නිසා මෙයා මෛත්‍රී ආනිසංශ කෙරේ සැකයක් නැහැ, විචිකිච්ඡාවක් නැහැ. ජීවිතය තුලින් දකිනවා. එතනදී මෛත්‍රිය කෙරේ හිත ඍජුව පිහිටනවා. සැලෙන්නේ නැහැ, අවිශ්වාසයක් නැහැ මෛත්‍රිය කෙරේ. ඒ ඍජුව පිහිටන්නා වූ හිත බුදුරජාන් වහන්සේ කියනවා සංසිඳෙනවා කියලා. සංසිඳෙනවා කියන්නේ මොකද්ද? ධර්මයේ පස්සද්ධියට පත්වෙනවා ධර්මය සැහැල්ලුවට පත්වෙනවා. ඒ පස්සද්ධිය සකස් වනා වූ හිත බුදුරජන් වහන්සේ කිනවා සමාධිමත් භාවයට පත්වෙනවා කිය. ඔන්න එක අධියරක් කරණයමත සූත්‍රය. දැන් අතනින් මුලින් පටන්ගත්ත බුදුරජන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන්න අවයි. හේතුවෙන්න වූ කාරණයෙන් පටන් අරගෙන දසදිසාමටම මෛත්‍රිය වඩලා ඒ ආනිසංස එකොලා ජීවිතයට එකතු කරගෙන ඒ ආනිසංස තුළින් අන්න යාමකොද කරන්නේ මෛත්‍රී සමාධිය සකස් කර ගන්න. සමාධිමත් මෛත්‍රී හිතක් ්‍යාසකස් කරගන්න. මේක මේ කරණය මෙත සූත්‍රය එක අදියර එන මෙතන තමයි ලෞකික අදියර. මෙතන මේ මෛත්‍රිය තුළින් සමාධිමක් හිතක් සකස් කරගත්ත කෙනා. ඊළඟට මොකක්ද කරන්නේ අන්න බුදුරජාන් වහන්සේ දේශනා කරනකොට කියනවා දැන් ඔබ මේ මෛත්‍රිය විදර්ශනා නුවන උදෙසා භාවනාවක් කමටහනක් කරගන්න කියලා. මෙන්න මේ මෛත්‍රී භාවනාව කමටහනක් කරගෙන විදර්ශනා නුවණ මතු කරගත්ත නිසායි එදා රාමනුෂ්‍ය බියට පත් වුණ ස්වාමින් වහන්සේලා සියලු දෙනාම වස් කාලයේ අවසානයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. දැන් එයා මෛත්‍රී සමාධියෙන් පරිපූර්ණයි. හිත සමාධිමත් වෙලා හිත මෛත්‍රිය තුල තියෙන්නේ. ඒ සමාධිමත් හිත තුලින් අන්න දැන් එයා දකිනවා මොකද්ද දකින්නේ? මේ මෛත්‍රියේ සෑම ආනිසංශයක්ම අනිත්‍යයි කියන කාරණා. දැන් මේ මෛත්‍රී සමාධිය සකස් වෙන වෙලාව දක්වා එයා මුළු ආරෂ්ඨාංගික මාර්ගයේම ලෞකික විදියට යාට වැඩිලා තියෙනවා. සම්මා සමාධිය සකස් වෙලා ලෞකික සම්මා සමාධිය සකස් වෙලා. එතකොට මේ ලෞකික සම්මා සමාධිය තුල ඉඳන් මේ මෛත්‍රිය තුලින් ලබාගත්තා වූ එයා මොකද කරන්නේ? මේ මෛත්‍රී ආනිසංස සියල්ලම අනිත්‍යයි කියලා දක්වනවා. එයා දකිනවා කොච්චර සිහිමුලා නොවි මැරුණත් අපි නැවත සිහිමුලාවටපත් වෙලා මැරෙනවා. ඒ සංස්කාරය අනිත්‍යයි. කොච්චර සුගතියේ ඉපදුනත් අපි ආයමත් දුගතියට වැටෙනවා ඒ සංස්කාරය අනිත්‍යයි. කොච්චර රූමත් ශරීරයක් මෛත්‍රිය තුළින් ලබාගත්තත් ඒ සෑම සංස්කාරයක් මනිත්‍යයි. එයා මෛත්‍රී ආනිසංස විදර්ශනානුවනින් දක්ුණ. එතොට මෛත්‍රී ආනිසංස විදර්ශනානුවනින් දැකලා එයා නුවනින් දකිනවා. මන් සංසාරයේ මෛත්‍රී භාවනාව පුහුණු කරලා අතීතේ එර්දියෙන් ගමන් කල තිනවා පටිච්ච සම්පන්නොයි පුදිලා. අතීතේ මෛත්‍රී ධ්‍යාන සකස්සරං එර්දියෙන් මම ගමන් කරලා තියෙනවා. අතීතයේ මෛත්‍රී ධ්‍යාන සකස් කරම්මන් රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල කල්ප ගණන් ජීවත් වෙලා තියෙනවා. අතීතයේ මෛත්‍රිය ජීවිතය තුළින් පුහුණු කරලා මම ඊටමත් ලස්සන සුරූපී සක්විති රජවරු වෙලා සක්‍රියා වෙලා මම ඉපදිලා තියෙනවා. නමුත් මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි. අන බලන්න අතන ලෞකික සම්මා සමාධිය තුළට ඇවිල්ලා දැන් එයා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින. එයා දැන් මේ සකස් වෙන්න වූ මෛත්‍රී ආස්වාදයට බැඳෙන්නේ නැහැ. එයා සකස් වෙන්න වූ මෛත්‍රී ආස්වාදයේ සකස් වෙන මොහොතේම එයා දකිනවා මේ සංස්කාරය අනිත්‍ය වූ සංස්කාරයක් කියලා. ඒ නිසා නිරේතුරුවම දැන් මෙතෙක් පළවෙනි අධියර කර්ණීය මෙත්ත සූත්‍රයේදී මේ ලෞකික මෛත්‍රිය ජීවිතයට එකතු කරගත්තා ආස්වාදයට බැඳුණා. දැන් ඒ ආස්වාදය තුලින් අපි හිත සමාධිමත් භාවයට ගෙනාවට පස්සේ ඒ සමාධිය උපයෝගී කරගෙන මෛත්‍රිය විදර්ශනා නුවණින් දකින. ඉගැන මොකද මෛත්‍රිය ආර්ය මෛත්‍රිය බවට පත් කරගන්න. ආර්ය මෛත්‍රිය කියලා කියන මොකක්ද විදර්ශනානුවන මුසු මෛත්‍රී. අධිගමයන් කරාපිව අරං ගැන ප්‍රඥාව මතු කරලා දෙන මෛත්‍රය තමයි ආර්ය මෛත්‍රය කියලක. විතර දැන් බුදුරජාන් වහන්සේ මෙතනදී ආර්ය මෛත්‍රිය මතු කරන මාර්ගය පෙන්නවා කොහොමද පෙන්නුවේ මේ සංස්කාරයන්ගේ අනිත්‍ය භාවය දකි. මේ මෛත්‍රී සංස්කාරයන්ගේ අනිත්‍ය භාවය දකින්න බැඳෙන් එපා ඔබ කොච්චර මෛත්‍රී වඩලා දෙවියන්ට මනුෂ්‍යයන්ට අමනුෂ්‍යයන්ට ප්‍රිය වුණත් ඒ ප්‍රියභාවයට පත්වෙන සමාජය තුළ ඔබට කොච්චරනං යහපත් ප්‍රචිචාර ලැබුණත් ඒ ප්‍රතිචාරයන්ට බැඳෙන්න එපා. මොකදේ ප්‍රතිචාර කියන සංස්කාරයක් සංස්කාරය කියන අනිත්‍ය වූ ධර්මයක් මයි. එනිසා ඔබ කොච්චර මෛත්‍රී භාවනා වැඩිල කොච්චර ලස්සන රූපය ප්‍රසන්න වුණත් ඒ ප්‍රසන්න රූපයට බැඳෙන්න එපා ඒ ප්‍රසන්න භාවය කියන්නේ සංස්කාරය. තියෙන දේ සංස්කාරය අනිත්‍ය වූ දෙයක්. ඔබ මෛත්‍රී වඩලා ඔබ කොච්චර සමාජය තුළ ජනප්‍රිය භාවයට පත් වනත් ඒ ජනප්‍රිය භාවයට බැඳෙන් එපා ජනප්‍රිය භාවය කියන සංස්කාරයක් ඒ සංස්කාරය අනිත්‍ය වූ ධර්මයක්. එතුොට දැ මේ ධර්මය නුවනින් මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට අන්න විදර්ශනානුවනයා සකස් කරගත්. එන්න ආර්ය මෛත්‍රිය දැන් එයා තුළ වැඩින්. යා මෛත්‍රී ආංසන් සැට බැඳෙන නැහැ එයා ආර්ය මෛත්‍රය ජීවිතයට උපයෝගී කරගෙන අන්න බුදුරජාන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය අවසන් කරනවා කොහොම දවසන් කරන්නේ මේ ආර්ය මෛත්‍රිය තුළින්. කාමයන්ගේ නිසරුභාවය දකිමින් සංසාර බය දකිමින් සක්කාය දිට්ටිය සිදිමින් නැවත මවකුසකට නොයන. තේනවද නැවත මවකුසකට නොයන අනාගාමී බ්‍රහ්ම තලයක උපත්තිය සකස් කරගන්න බ්‍රහ්මේ වෙන්න කියන තැන තමයි බුදුරන් වන්සේ කරණය වෙත සූත්‍රය නවත්තා. එනම් බලන මේ කරණීය මෙත සූත්‍රයේ වර්තමානයේ හැම ලොකුකුඩා කවුරු සච්ඡායනය කළත් මේසා ගැඹුරු ධර්මයක් මේසා ගැඹුරු අර්ථයක් කරණීය මෙත සූත්‍රය තුළින් දකින්නේ නැහැ. එනිසා කරණීය මෙත සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ දෙවියන්ට ප්‍රියවීම සඳහා පමණක් නම් නෙමෙයි. අමනුෂ්‍යයන්ට ප්‍රියවීම සඳහා පමණක් නම් නෙමෙයි. ඒකත් එක හේතුවක්. එතනදී බුදුරජාන් වහන්සේ අපිට දෙන ලස්සනම ආදර්ශය තමයි වර්තමානයේ ගොඩාක් එක තේරුම් ගන්න ඕනේ. මොකද වර්තමානයේ gedaraක අමනුෂ්‍යෙක් പ്രേත දෝෂයක් භූත දෝෂයක් තියෙනවා කියලා දැනගත්තාම මේගොල්ලෝ මොකද කරන්නේ? പ്രേතයන් නෙලවන්න තොইল කරලා බලි තොইল කරලා අප්‍රමාණ අමනුෂ්‍ය හිංසනය කරගන්න. නමුත් මෙතැනති බුදුරජාන් වහන්සේ අපිට ආදක්ශිට දෙන්න මොකක්ද. අමනුෂ්‍යයෙන් එලවීම නෙමේ. දැන් එදා බුදුරජාන් වහන්සේ ස්වාමින් වහන්සේලාට අමනුෂ්‍යයෙන් එලවන්න අමනුෂ්‍යයෙන් පලවාහරින ධර්මයක් කිව්වන මොකද වෙන්නේ. බුදුරජාන් වහන්සේ කවදක්කත් එහෙම ධර්මයක් කියන්නේ ඇයි එතන අමනුෂ්‍ය හිංසනයක් සිද්ධවෙන්. එතුර මේ අමනුස්ස හිංසනය නෙමේ බුදුරජාන් වහන්සේ එතන මේ ආදර්ශයෙන් දෙන්නේ. මේ අමනුෂ්‍යයෙන් ප්‍රියභාවයට පත් කරගන්න. ඔබලා මේ කැලේ ජීවත් වෙනවා වගේම ඒ අමනුෂ්‍යයන්ගේ තිප්පල වල ඒගොල්ලන්ගේ උපාදානයන් ඒව වළක්වන්න එපා. මේ කුටිය ඔබ ඔබේ කරගෙන ජීවත් වෙනවා වගේම මේ ගහ මගේ කරගෙනයි මේ දෙවියා ජීවත් වෙන අමනුෂ්‍යයා ජීවත් වෙන. එතකොට අපි මේ දෙවියා වෙතනින් එලවනවා කියන්නේ අපිව කුටියෙන් එලවනවා හා සමාන වැඩක් නේද? එනිසා නිරේතුරුවම බුදුරජාන් වහන්සේ කරණීයමෙත සූත්‍රය තුලින් වර්තමාන සමාජයට දෙන එක පණිවිඩයක් තමයි අමනුෂ්‍ය ප්‍රශ්නවලදී අමනුෂ්‍යයා එළවනවා කියන තැනට ඇවිල්ලා පීඩා කරනවා කියන තැනට ඇවිල්ලා අමනුෂ්‍ය හිංසනයට අදාළ බලවත් අකුසල් කරගන්න එපා. මෙතනදී බුදුරජාන් වහන්සේ කියන්නේ අමනුෂ්‍යයා සතුටටපත් කරගන්න එන එයාව ප්‍රියභාවයට පත් කරලා එයාව බියෙන් මුද වෙලා එයත් එක්ක සමගිව අපේ කටයුත්ත කරගෙන අපිට මෙතනින් ගැලවිලා යන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා නිරේතුරුවම දකින්න කරණීය මෙත්ත සූත්‍රය තුල ඊළඟ ජීවිතේ අනාගාමී බ්‍රහ්මතලයක උතුම් බ්‍රහ්මීක් බවට පත්වීමට අවශ්‍ය කමටහනත් ඒ වගේම භාවනාවත් ගැබ්වෙලා තියෙනවායි කියන කාරණය දකිමින් ඕනේ අපි කර්ණීය මෙත්ත සූත්‍රයේ ජීවිතයට එකතු කරගන්න එනිසා පිංහතුල්ලා නිරේතුරුව දක්ෂ වෙන්න කරණීය මෙත්ත සූත්‍රය සච්ඡායනය කරනවා වගේම. දෙවියන්ට පින් දෙෙනවා වගේම නිරේතුරුවම කරණීය මෙත්ත සූත්‍රය නැවත මවකුසකට නොයන සක්කායදිත්‍යය සිදෙන. කාමයන්ගේ නිසරුභාවය දකින අනාගාමී බ්‍රහ්මයෙක් බවට පත්වෙනවායි කියෙන කාරණය තුළ දකිට. ඒ කාරණය තුළ දකිමින් නිරේතුරුවම දස දිසාාවටම මෛත්‍රී පතුරුවමින් ජීවත්. ස්වාමින් වහන්ස දස දිසාාවටම මෛත්‍රිය පැතුරුවයින් පසු පුද්ගලයෙකු වටා නිර්මාණය වන පරිස්සරය කොයි ආකාරයෙන්ද. එතොට දස දිසාාවටම මෛත්‍රී පතරවද්දී අර බුදුරජන් වහන්සේ සූත්‍රයේ දේශනා කරන බයින් මිදුනා වූ සත්වයන්ගෙන් පටන්. අර සෑම සත්වයකිටම අපි මෙත් සිත පැතුරවා වෙන්නවා. එනිසා නිරේතුරුවම දස දිසාාවටම මෛත්‍රී පතුරුවමින් ජීවත් වෙන්න කියලායි බුදුරජන් වන්සේ කරණීමට සූත්‍රයේදී දේශනා කරන්න. පිංහතුළ දෑස්පයා ගන්න මංකිවට බස කියන්න. මම කයේ දුකුන්දුරුවී සිතේ දුකුන්දුරුවී නිදුකුන් වෙත්වා නීරෝගි වෙත්වා ස්වපත් වෙත්වා මම කයේ දුකුන්දුරුවී සිතේ දුක් දුරුවී නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා මම කයේ දුක් දුරුවී සිතේ දුක් දුරුවී නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්ම සියලූම සස්වයෝ කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා මාමෙන්ම සියලූම සස්වයෝ කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා මාමෙන්ම දස දිසාවේම සත්වයෝ කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා මාමෙන්ම දස දිසාවේම සසඳයෝ කයේ දුක්දුරුවේ සිතේ දුක්දුරුවේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා මාමෙන්ම දස දිසාවේම සසුඳයෝ කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා ස්වපත් වෙත්වා උතුරු දිසාවේ සත්වයෝ කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දකුණු දිසාවේ සත්වයෝ කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා ස්වපත් වෙත්වා නැගෙනහිර දිසාවේ සත්වයෝ කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා ස්වපත් වෙත්වා බටහිර දිසාවේ සත්වයෝ කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා ස්වපත් වෙත්වා උතුරු අනුදිසාවේ සත්වයෝ කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත්වෙත්වා දකුණු අනුදිසාවේ සත්වයෝ කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුකුම් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත්වෙත්වා නැගෙනහිර අනුදිසාවේ සත්වයෝ කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක්වෙත්වා නීරෝගි වෙත්වා ස්වපත් වෙත්වා බටහිර අනුදිසාවේ සත්වයෝ කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක්වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා උඩු දිසාවේ සත්වයෝ කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක්වෙත්වා නීරෝගි වෙත්වා ස්වපත්වෙත්වා යටි දිසාවේ සත්වයෝ කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුකුම් වෙත්වා නීරෝගි වෙත්වා ස්වපත් වෙත්වා දස දිසාවේම සත්වයෝ කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා ස්වපත් වෙත්වා මම කයේ දුක්දුරුවේ සිතේ දුක්දුරුවේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා ස්වපත් වෙත්වා මාමින්ම සියලූම සත්වයෝ කයේ දුක්දුරුවේ සිතේ දුක්දුරුවේ නිදුකුම් වෙත්වා නීරෝගි වෙත්වා ස්වපත් වෙත්වා මාමෙන්ම දස දිසාවේම සත්වයෝ කයේ දුක්දුරුවේ සිතේ දුක්දුරුවේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා ස්වපත් වෙත්වා සතර අපායේ සත්වයෝද කයි දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා ස්වපත් වෙත්වා මනුෂ්‍යයෝද කයේ දුක්දුරුවේ සිතේ දුක්දුරුවේ නිදුක්වෙත්වා නීරෝගිවෙත්වා ස්වපත්වෙත්වා දෙදියෝද කයේ දුක්දුරුවේ සිතේ දුක්දුරුවේ නිදුක්වෙත්වා නීරෝගිවෙත්වා ස්වපත්වෙත්වා බ්‍රහ්මයෝද කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා ස්වපත් වෙත්වා දස දිසාවේම සත්වයෝ කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා ස්වපත්න් වෙත්වා බුදුරජාන් වහන්සේ කරණියමෙත සූත්‍රයේදී මේ ආකාරයෙන් දස දිසාවටම බියෙන් විදුනා වූ සත්වයින්ගේ පටන් බියෙන් මිදීමේ මාර්ගයේ ගමන් කරන්න වූ සත්වයින්ගේ පටන් සියලූම සත්වයින්ට මෙස්සිත පතුරුවමින් ජීවත් වෙලා ඒ මෛත්‍රී සිතත් විදර්ශනානුවනින් දැකලා අවසානයේ නැවත මවකුසකට නොවෙන අනාගාමී බ්‍රහ්මතලයක උපත්තියක් සකස් කරගන්න කියන අර්ථයයි කරණීයමෙත් සූත්‍රය තුළින් බුදුරජාන් වහන්සේ පිංහතුල්ලාට මතක් කරන්න. ගරු ස්වාමින් වහන්ස කරණීය මෙත්ත සූත්‍ර සච්ඡායනය තුළින් දෙවියන් දකින්න පුළුවන්ද. මෙමයි නොන දැන් පිරිසූත්‍රය සච්ඡායනය කරන විශේෂම ස්වාමින් වහන්සේලා කියන්නේ අයිමත් මේ දෙවියෝ දකින්න අමනුෂ්‍යෝ දකින්න පැවිදි වෙච්ච පිරිසක් නෙමේ. ඒක හොඳට තේරුම් ගන්න. මොකද ඒ ස්වාමින් වහන්සේ සත්‍යයා වෙලා තිනවා අතීතේ නේද? දෙවිය වෙලා අමනුෂ්‍ය වෙලා කල්ප ගණන් ඒ ස්වාමින් වහන්සේම ජීවත් වෙලා තිනවනේ. දැ මම මේ මෝතේ භික්ෂුවක් බව ඇත්ත නමුත්මන් සංසාරයේ සක්‍රයා වෙලා සස්්‍රීක දේවරු වෙලා කල්පගනන් දිවේ තලවල ජීවත් වෙලාති. එතොට අමනුෂ්‍ය වෙලා සතරාපායන්ට වැටිලා කල්පගනන් ජීවත් වෙලා ඉති එහෙම කෙනෙක් ආයිමත් දෙවියන් දකින්න අමනුෂ්‍යයෙන් දකින්න නෙමේ සූත්‍ර සජ්‍යානය කරන්න ඕන එක හොඳට තේරුම්ගන්න දැන් ම වනත් ඕනෑම රාත්‍රියක බුද්ධවන්දනාවක් කරන. මොදේ අපි මේ මාර්ගයට ආවේ අපි මේ මාර්ගය දැක්කේ අපි මේ මාර්ගය ආශවිවාද ලැබේ බුදුරන් වහන්සේ නිසා. එනිසා කවදාහරි කෙනෙක් උතුම් රහත් පලයට පත් වනත් එයා බුදුරජාණන් වහන්සේ උදෙසා කරන වන්දනාවන්ගෙන් බැහරවෙන්නේ නැහැ මොකද උන්වහන්සේ බුදුරජන් වහන්සේ අපිට මාවත පෙන්. ඒවගේම කවදාහරි කෙනෙක් රහත් වනත් එයා පරමා දර්ශී චරිතයක් බවට පත්වෙන්. දැන් රහතන් වහන්සේ කෙනෙක් කවදාරි කවරුවරි රහත් පලයට පත් වෙලා උන්වහන්සේට නැවත බුද්ධවන්දනා කරන්න අවස්ථාවයක් නැහැ උන්වහන්සේ සියල්ල කර ලෙවර උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ධර්මරත්නයක් අනිත් සංගරත්නයක් අනිත්‍යය කියලා අවබෝධ ඥානයම දැක්ක කෙනෙ. බුදුරජාණන් වහන්සේගේ රූපයත් පංචුපාදානස්කන්දයට යොමු කල්ලේ පංචුපාදානස්කන්දය අනිත්‍යභාවය දැක්ක පුත්තමේ. උන්වහන්සේට නැවත බුදුන් වදින්න අවශ්‍යතාවයන්න හැ. නමුත් උන්වහන්සේ බුදුන් නොවැදන්නේ නැහැ මොකද උන්වහන්සේ සමාජයට පරමාදර්ශී චරිතයක් වෙන්න ඕන. පරමාදර්ශී චරිතයක් වෙන්න නේ පරමාදර්ශී චරිතයක් වීම තැන ඉඳලා උන්වහන්සේලා බුද්ධ වන්දනාවන් සියල්ල සිද්ධ කරන. ඉන් මෙහා අපි නෝනා නිරේතුරුවම වර්තමානය වුණත් මම අපි හැමදාම රෑට බුද්ධ වන්දනාව සිද්ධ කරන. ඒ බුද්ධවන්දනාවන් සිද්ධ කරන්න කරණීමට සූත්‍රයේ සච්චායනය කරන්න සූත්‍ර සච්චායනය කරන්න ඕන අපි දෙවියන් දකින්න අමනුෂ්‍යයෙන් දකින්න නොන්නේ. එතුළ නිවන් මාර්ගය තුළ ගමන් කරන ගිහිවේවා පැවිදිවේවා ඕනෑම කෙනෙක් දක්ෂ වෙන්න ඕනේ තමන් ඉස්සරහා අමනුෂ්‍යයෙක් පෙනී හිටියත් දෙවියෙක් පෙනී හිටියත් ඒ රූපය අනිත්‍යයි කෙන කාරණය දකින්න. එන උතන සමාධිය තියෙන්නාව මොකද විදර්ශනා නුවන මුසු නොවුන සමාධිය හැම්වෙලාම අපිය බරපතල අනතුරු කර අරන්න. මොකද සමාධිමත් හිතක් සකස් වනා කෙන පංචනීවට යටපත් වනා පංචනීවට යටපත් වනා වූ හිතට නිරයතුරම අමනුෂ්‍යයෙන් දෙවියන් දර්ශනයවීම ඉඩකට තියෙන. එතොර මේ අමනුෂ්‍යයෙන් දෙවියන් දර්ශනය වෙද්‍යයා තුළ විදර්ශනා නුවන සකස් වෙලා නැත්තම් එයා නිරේතුර මේ අමනුෂ්‍යිට දෙවියන්ට බැඳෙන. බැඳුනට පස්සේ ඒ ඔස්සේ තමයි ඊට පසලා යන්න ගොදයා සමාධියයට සමවදින්න අනිවාර්යම දෙවියෙක් දැකීමේ අරමුණ. එකන මොකද පංචුපාදානස්කන්දයක් දකින පංචුපාදානස්කන්දය නිත්‍ය වශය දකින සක්ස් භවය කොයහරි දුක තුළ ජීවත්වන කෙනෙක් දකිනතම යම හදන්. එනිසා නිරේතුරුවම අපි මොන සූත්‍රය සච්චායනය කළත් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කලා වූ සූත්‍රයක් ඇටියට දකිමින් සච්චායනය කරමින් අපිට සූත්‍රය තුළින් තියෙන ඕන දෙවියන් දකින්න අමනුෂ්‍යයෙන් දකින නෙමේ සූත්‍රයේ අර්ථය ජීවිතයට ගන්න. දැ මේ කරණීමත සූත්‍රය තුළින් අපි කොයිම වෙලාකවත් මේ සූත්‍රය අර්ථය ජීවිතයට ගන්න නැහැ. අපි සූත්‍රයේ සච්චායනය කරන්න අමනුෂ්‍යයෙන් සතුරු කරන්න නැත්තන් දෙවියන් සතුරු කරන්න මිසක් අපි ඒ සූත්‍රය තුළ ගැබ්වෙලා තියෙන නැවත මවකුසකට නොයන සක්කාය දිට්ටිය සිදෙන මාර්ගඵලලාබී අනාගාමී බ්‍රහ්මතලයක උපතක් ලබනවාය කෙනේ විදර්ශනාමය ශක්තිය අපි මතු කළ ගන්න නැහැ. එනිසා ගිහිවේවා පැවිදිවේවා අපි යම් සූත්‍රයක් සච්චායනය කරන්න ඕනේ ඒ සූත්‍රය තුළින් ඇත්ත වශයම දෙවියන් ප්‍රියවෙනවා ඒක ඉබේම ප්‍රියවෙන වායිමත් අපි ප්‍රිය කරන්න ඕනේ නැහැ. ඔබ කර්ණයමෙත්ත සූත්‍රයේ සච්චායනය කරදි මෙතන ඉන්නවනන් ධර්මයට කැමති අමනුෂ්‍යය දෙවියන් ඒ සියලු දෙනාම ප්‍රියවෙනවා. ඔබ ආයිමත් අමුතුවෙන් ප්‍රිය කරන්න අවස්ථාවයක් ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනේ නැහැ. දෙවියන් අනිවාර්යයෙන්ම ප්‍රිය වෙලා ඔබ කරණීය මෙත සූත්‍රයේ කිව්වට සත්‍යයනය කළාට පස්සේ පින් දුන්නාට පස්සේ පින් අනුමෝදන් වෙනවා. ඒ දෙවියන් ඒ යුතුයකම සිද්ධ කරනවා නේද? එහෙනම් අපිට තියෙන්නේ මොකද්ද අපි කරණීය මෙත සූත්‍රයේ සත්‍යයනය කරලා ඒ සූත්‍රයේ ලෞකික හරය ඒ කියන්නේ අර ආනිසංස 11 ජීවිතයට අරගෙන ඒ ආනිසංස තුල මෛත්‍රී සමාධිය ඇති කරගෙන ඒ මෛත්‍රිය සමාධිය උපයෝගී කරගෙන විදර්ශනා නුවණ ඇති කරගන්න. එතෙන්ටයි අපි යන්නේ. එමනැතුව දැන් අපි අතීතයේ සාරා සංක කල්ප ලක්ෂ ගාන පසුකරගෙනාපු ගමනෙදී නෝන කරණීය මෙත්ත සූත්‍රය කෝටි වාරක්ක පිටියල. ඒ නිසා දෙවියන් කෝටි ගානක් සතුටු වෙලා ඇති. නමුත් ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍ය. ඒ අනිත්‍ය වූ සංස්කාර අපි නැවතේ සංස්කාර කරේ බලාපොරොතු තියන්න අවශ්‍ය නැහැ. එනිසා කරණීමමත සූත්‍රයේ සච්චායනය කරන්න දෙවියන් සතුටුවේ ඔබට ඒ අවශ්‍ය නැහැ ඔබට තියන්න මොකක්ද ඒ කරණීය මයි මෙත්ත සූත්‍රය තුළින් සමාධිමත් හිතක් සකස් කරගෙන. දස නිසාාවට මෛත්‍රිය පතුරල සමාධිමත් සිතක් සකස් කරගෙන ඒ සමාධිමත් හිත උපයෝගී කරගෙන මෛත්‍රිය ආර්ය මෛත්‍රිය බවට පත් කරගන්න අන්න එතන තමයි නෝනම් අපිට ගන්න තින තැන්ේ. ස්වාමින් වහන්ස මෛත්‍රිය පතුරුවන කරණීය මෙත්ත සූත්‍ර දේශනාවට හෝ මෙල්ල කළ නොහැකි අමනුෂ්‍යයෙන් ඉන්නවද. අනිවාරමින් හර්මය මෙත සූත්‍රය වෙන මේ සතරවරන් දෙයක් ඇවිල්ල බුදුරජාන් වන්සේෙන බුදුරජාණන් වහන්සේට තවනට වෙන්න දයක්ක්ෂ ඉන්නවා. බුදුරජාන් වහන්සේට අවනත වෙන්න. අර ආටනාටි සූත්‍රයේදී බුදුරජාන් වහන්සේට කියන භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේටත් අවනත වෙන්න ඇති යක්ෂයෝ ඉන්න, අමනුෂ්‍යයෝ ඉන්නවා කියන. ඒතර ඔබ වහන්සේලාත් අවනත වෙන්නේ දැන් කර්ණීයමෙත සූත්‍රයේ බුදුරජාන් වහන්සේ නිදාන කතාව දේශනා කරන්නේ කාටද? ස්වාමීන් වහන්සේලා. උපසම්පදා භික්ෂුන් වහන්සේලා උන්වහන්සේලා වස්සම් වස් සමාදන් වෙන්නයි කැලේට වඩින්. ඒතර උපසම්පදා භික්ෂුන් වහන්සේලා කියන්නේ ප්‍රාතිමෝක්ෂ සීලෙන් පරිපූර්ණයි. එතුරෙනම් ප්‍රාතිමෝක්ෂ සීලෙන් පරිපූර්ණ උපසම්පදා භික්ෂූන් වහන්සේලාට එදා ඒ අමනුෂ්‍ය පීඩා කළා. එතොට අමනුෂ්‍ය පීඩාකරපු නිසයි බුදුරන් වන්සේ කරණීමට සූත්‍රය දේශනා. එතුරේ ප්‍රාතිමෝක්ෂ සීලෙන් පරිපූර්ණය සුපටිපන්න ගුණෙන් පරිපූර්ණ මහා සංගරත්නයටත් අමනුෂ්‍ය පීඩා කලාන්න ඕන ගිහි අපිට ඒ ගැන කතා කළ වැඩ නැහැ. එතනද අපි මතු කල්ල ගන්න තියන මේකයි මේ සංසාර මේ බව ගමනය තියෙන මේ නවාතැම් පොළවල්ගින් පිළිබඳව අපි මතක් කළ ගන්නවා. ද අපි දකින්න මනුස්්‍යයෝ ඉන්න මේ ගෙදරකයි නැත්තන් තිරිසන් සත්වවෙන්න ඔච්චරයින දකිින් එතුට අපි දකින්න ඕන මේ සෑම ගහකම සෑම භක්ෂයකම තෑම කැලේකම සෑම කළුගලකම සෑම වතුරවලකම මේවාට අධිගෘහිත අමනුෂ්‍යයක් ඉන්න. මේවා තුළින් අපි දකින්නවන මේසා සංකීර්ණ නවාතැම්පොළවල් මේ භවය තියෙන. අර එකන ඒ සෑම ගහකම දෙවි කෙනෙක් හිටිය අමනුෂ්‍යයක් හිටිය. එතොට මේ අමනුෂ්‍යයෝ කියන කවුද මේ බව නවාතැම් පොළවල්ල උපත ලැබවාව සත්කු. ඉති මේ ධර්මේවා බුදුරජන් වන්සේගේ සූත්‍රගත ධර්මය තුළින් අපි ඒවා සච්චායනය කළ දෙවියන් අමනුෂ්‍යයෙන් ප්‍රියවෙනවා වගේම නොන මේවා තුළින් දෙවියනේ මේසා භයානක බව අනතුරු බව නවාතැම් පොළවල්තිනවා කියන කාරණය දකිමින් භවය කරේ තියෙන වූ තෘෂ්ණාව සිඳන මාර්ගයට ආරෂ්ඨාංගික මාර්ගය තුල අපි ගමන් කරනවා. මොකද අපිත් රුක් දෙවියෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. අපි ගල් කුඩ කුලකට අධිග්‍රහිත බයිරවෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. අපිත් වතුර වලකට අධිග්‍රහිත දියරක්ෂෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. මේ සියලුම භව නවතුම් පොළොව. ඒතර අපි දන්නේ මිනිස්සයා, දෙවියා, බ්‍රහ්මයා, තිරිසන් සතා කියන කාරණේ විතරයි. ඒ මේ වතුර වලේ භවයේ නවාතැන්පලක් තියෙනවා. කළු ගල් කුටියෙත් භවයේ නවාතැන්පලක් තියෙනවා. ගහක් මුදුනෙත් කොලේකත් අත්තකත් මුලකත් බුදුරජාණන් වහන්සේ කියනවා මේ ගහේ මුලට අධිග්‍රහිත දෙවිවරු ඉන්නවා. ගහේ පොත්තට අධිගෘහිත දෙවරු ඉන්නවා. ගහේ කඳට අධිගෘහිත දෙවරු ඉන්නවා. ගහේ අත්තට දැල්ලට ඵලයට අධිගෘහිත දෙවිවරු ඉන්නවා. ඒ කියන්නේ මේ එක ගහක බව නැවාතුම් පොළවල් කොච්චර තියෙනවද නේ? එක ගහක් උපාදානය කරගෙන කොච්චර සත්වය ඉපදෙනවද නේ? එතකොට මේසා බව අනතුරු මේසා බව නවාතැන් පොළවල් මේ ලෝක ධාතුව තුල තියෙනවා. ඒ නිසා මේවා සතුටු කර කර ඉන්න නෙමෙයි අපි දැන් යන්න ඕනේ. ධර්මය ලැබුණ වෙලාවේ මේ බුද්ධෝත්පාද කාලය උතුම් මනුස්ස ජීවිතයක් ලැබුණ වෙලාවේ අමනුෂ්‍ය සතුටු කරනවායි කියන කාරණය නෙමෙයි අපි යන්න ඕනේ. කරණීය මෙච්ච සූත්‍රයේ සත්‍යායනය කරලා අපි පින් දෙද්දී අමනුෂ්‍ය අනිවාර්යයෙන්ම සතුටු වෙයි. ඒක අපිට වැඩක් නැහැ. අපි කරන්න ඕනේ මේ කරණීය මෙච්ච සූත්‍රයේ ලෝකෝත්තර අර්ථය මතු කරගෙන නැවත මෞකුසකට නොවන තැනකට යන්න. එතන තමයි කරණීය මෙච්ච සූත්‍රය හෝ බුදුරජාණන් වහන්සේගේ සූත්‍රවල අර්ථය ගන්න ඕනේ. නැතු මේ ලෞකික ජීවිතය තුළ තවත් හිර වෙලා අපි අනුන්ට පින් දෙදී ඉන්නවායි කියන කාරණේ ධර්මයේ සැබෑ අර්ථයට ගැලපෙන්නේ නැහැ. නමුත් ඒකත් ඒක අර්ථයක් තමයි. නමුත් ඒ අර්ථය තුළ ඉඳමින් අපි දක්ෂ වෙන්න ඕනේ ඇති කරගන්නා වූ මෛත්‍රිය සමාධිය උපයෝගී කරගෙන විදර්ශනා නුවණ ආර්ය මෛත්‍රියක් බවට පත් කරගන්න. ස්වාමින් වහන්සේ ඕනම අවස්ථාවක අපව අමනුෂ්‍යයන්ගේ ග්‍රහණයට හසු වෙන්න පුළුවන්ද? මෛත්‍රිය තුළින් සෑම යක්ෂයෙක්ම ප්‍රේතයෙක්ම මෙල්ල කරන්න බැරිද. බෑබෑබෑ ඒකන නොන දැන් ස්වාමින් වහන්සේලා වස් වසන්න ගෙදදිනව අමනුෂ පිටා වෙන්නේ. ඒගැන ස්වාමින් වහන්සේලාටත් ඒ අමනුෂ්‍යය මෙල්ල වුණේ නෑ ප්‍රැකවරණයක් නෑ ඒකයි බුදුරජන් වහන්සේ සක්තිති රජකම අතහැරලා පැවිදි වෙන්න. ඒකයි රාහුල පුංචි කුමාරයාට කෝටි ගාන සම්පත්තියෙද්දි අරං ඇවිල්ල පැවිදි කළ. ඒකයි නන්ද කුමාරයට හෙට දවස රජක මාම්බුව නතිදි නන්ද කුමාරයාගෙනල් පැවිදි කළේ. ඒකෙන් රැකවරණයක් අපිට නැහැ. තිබුණත් ඒක తాවකාලික රැකවරණයක් ඒ తాවකාලික රැකවරණෙත් අනිත්‍යයි ඒ නිසායි බුදුරජාන් වහන්සේ කියන්නේ පුංචි නිමේෂයකදීවත් භවය ප්‍රාර්ථනා කරන්න එපා කියලා. නමුත් ඉතින් එහෙම කිව්වායි කියලා ලෝකයේ සියල්ලම නිවන් අවබෝධ කරගන්නේ නැහැ. මහපොළවෙන් මේ ඇගිල්ලට ගන්න පස් ප්‍රමාණයයි සද්ධාව සකස් කරගන්න කියලා බුදුරජන් වන්ස දේශන. එනිසම මේ බුදුරජන් වහන්සේ මේ නියසිලට අරම් පෙන්න්නන පස් ප්‍රමාණය සද්ධාව සකස් කරපු පිංහතුල්ලා දක්ෂ වෙන්න ඕනේ තවදුරටත් අපි අමනුෂ්‍යයෙන් ප්‍රේතයෙන් දෙවියන් සතුරු කරනවා අයකෙන කාරණය තුළ නෙමේ අපි නවතින්න. ඒකත් කළ යුතුයි නමුත් අපි ඉං එහාට මේ සෑම සංස්කාරයක් අපි සංස්කන අනිත්‍යයි කියලා තැන දැනකෙන අපි මේ ලෝකයෙන් එතර වෙන්න අපි දක්ෂවෙන්න. තිෙන්න ඒකයි කරන්න.